වෙන සූත්‍රයක් ඒකට කියලා තියෙන්නේ පොට්ටපාද සූත්‍රය කියලායි ඒකට හේතුව මේ සූත්‍රයේට සර්වචනසත් එක්ක අනික් පාර්ශවෙන් සම්බන්ධ වෙන්නේ පොට්ටපාද කියන පරිපාලක ඉතී කාලේ සර්වචනන්සේ වැඩ ඉන්න කාලේ මේ පැවතිච්ච දර්ශනවාදයේ ප්‍රබුද්ධිය නැත්නම් විකසිත බව විස්තර කරමින් අපිට පේනවා ඊට ලදලද අවස්ථාවල මේ මහා ප්‍රඥයෝ එවකට හිටපු ශාස්ත්‍රූරු එකතු වෙලා පාන් ගැන බටර් ගැන කතා කරන වෙනුවට ඒ පවතින ආධ්‍යාත්මික කටයුතු ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡා කළා තියෙනවා. මේ සාකච්ඡා කරපුවා ඒ කාලේ පැවති ආර්ථික උද්දමන, දේශපාලන ප්‍රශ්න, සුලි සුලං එහෙම නැත්නම් ගිනි කඳු ගැන කතා කරනවට වැඩිය මේවා ලේඛන ගත කරනවා කියනවා. ඉතින් මේවා ලේඛන ගත වෙලා අද වෙනකන් එහෙම තියෙන්න පුංචි පන්නරයක් ලැබපු දේවල් නෙවෙයි මේවා බොහොම වටිනා විදියට වටිනා ඇත්තෝ අදවතේ තැම්පත් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අතරමැදතර කාලයේ ගොඩාක් අනිකුත් පුංචි පුංචි සිද්ධි වෙලා තියෙනවා එකක්වත් මේ වார்த்தාවල නෑ. නමුත් මේකේ මේ සිද්ධිය ඔක්නම් වන්න අවශ්‍ය සුබීම ඉතිහාසයේ නිදානේ අද ලස්සනට විස්තර කරනවා අද උනත් ජවනිකාවක් බලබලා කතාවක් අහා මේ චිත්‍රපටියක් බලනවා වගේ. ඉතින් මේ පොට්ටපාද සූත්‍රයේ අපි දැන් කිට්ටු කරලා තියෙන්නේ අවසාන භාගයටයි අද නම් වශයෙන් කියනනම් අපි 30 වෙනි දේශනාවටයි මේ pāli පාඨය උද්දුත කරලා ගත්තේ දවසේ මාතෘකාව වශයෙන්. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය ගැන අපි හැමදාම මේ දේශනා අතිහේදීම මතක් කරගත්තා. පොඩි හඳුන්වා දීමක්. කෙටියෙන්ම කියන වචනේ හඳුන්වා දෙනවා නම් කියන්න දෙන්නේ පොට්ටපාද සූත්‍රය සංඥා ස්කන්ධය ගැන දේශනා කරපු සූත්‍රයක්. ඉතින් ඒක නිසා ඒක ටිකක් ගැඹුරුයි sannivedana පිළිබඳ ප්‍රශ්නයක් කතා කරන්නේ. ඒක නිසා නොදන්න දෙයක් කියනව නෙවෙයි තියෙන දේ निराවුල් කරලා පැහැදිලි කරලා කියලා දෙනවා. ඒ කියලා දීමේදී අවුල් මනසක් ඇති කෙනාට මේක හරයක් තේරෙන්නේ නැහැ. निराවුල් මනසක් ඇති ගැඹුර වෙන්කර අඳුර ගන්න පුළුවන් කෙනාට පේනවා. දැන්ස අලුත් යමක් කරලා නැහැ. තිබුණ පටලවිල්ල බේරලා දීලා තියෙන්නේ. ඒකට පටලවිල්ල බේරුම් ගැනීමට ලෝකයා හිතන ප්‍රශ්න තියෙන්නේ. රූප ධර්ම වල කියලා. එතකොට මේ ලෝකේ භෞතික ලෝකේ. ඉති රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කොච්චරක්වත් රූප ධර්මත් එක්ක රණ්ඩු කර කර ඉනවා. නමුත් සරුවචන් වහන්සේ ඒක පුංචි කළ සලකනවා නෙවෙයි. මොකද හේතුව 99%ක්ම ලෝකයා මේ රූප ධර්මත් එක්ක හැප්පි අපි තමයි ඉන්නේ. ඒක කල්පනා කරන දවස් 24 මාදී. සුමාන දවස් 7 මාදී. මේ මැදවල ආහල බාහින් එකට පිටියත් එක රණ්ඩු කරනවා මේ රූප අල්ලගෙන. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ පුංචි කළ සලකලා නැහැ. නමුත් තාරාතිරමසෙන් පෙන්ලා දීලා තියෙනවා පටන් ගන්න කෙනාට අභ්‍යාසයක් සඳහා රූප ධර්ම හොඳයි. නමුත් රූප ධර්ම වලින් වේදනාවට එයින් අපිට ලැබෙන විඳීම අපි ගන්න ජීවිතේ විඳවනවායි කිය. විඳවන හරියක් විඳවන්නේ රූප ධර්ම නිසා. ඊට පස්සේ රූප වලින් විඳවන විඳවිල්ල නාම ධර්මයක් වශයෙන් සර්වචනාසේ හඳුනා ගන්නවා. ඒකත් පුංචි කළ සලකන්නේ ලෝකයා විඳවන බව සර්වචනාසේ පිළිගන්නවා. නමුත් මේක අසාධාරණ විඳවිල්ල. හුදු සංඥාවක් විතරයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ රූපයි වේදනයි හයියෙන් අල්ලගත්ත මිනිහා ඉනියගුරක් බදාගත්ත මිනිහෙක් වගේ පිච්චෙනවා. නමුත් මෙතන පොඩි සංඥාවක් තියෙන්නේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවයි කියලා. ඒ රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා එහෙම බලන්න ගියාම මේක ලොකු කර උලුක් කරලා බලපු දෙයක් පුංචි කරලා බලන කණ්ණාඩියකින් දැක්කා වගේ දියදායන චිත්‍රයකට වතුර පාරක් වැදුනා වගේ බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර භාවනාව දන්නේ නැති බුදුහාමරගෙන් දේශනා න්‍යාය දන්නේ නැති කෙනාට වෙන්නේ අයියෝ රූප සිටික විනාශ වුණා රූප ටික දිය වෙලා ගියා වේදනා නැතුව ගියා කියලා. නමුත් සර්වචනසේ පේනන මේක දිය වෙච්ච දෙයක්. ඕක ඉෂ්ඨිත කරගෙන නිත්‍ය සුඛ සුභ අල්ලගෙන හිටියට සංඥා පැත්තෙන් බලනකොට ඒකේ අල්ලන්න දෙයක් නැහැ නිකන් හුලම් බදා ගන්නවා වගේ වැඩක්. ඉතින් එහෙම වෙනකොට එයාගේ සංස්කරණය නතර වෙනවා. ඒ චේතනා කිරීම නතර වෙනවා. අදිෂ්ඨාන නතර වෙනවා. එහෙම නැත්නම් කතා ගොතන ගතිය නතර වෙනවා. එහෙම නැත්නම් කියනවා නම් සංස්කරණේ අනුරස් කිරීම නැත කරනවා මේ කොයිද වැඩේකට මොකට අල්ලගෙන ගැහෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට ඒ කර්ම රැස් කරපු දේ නොකරපු දේ අතර තියෙන වෙනස ගැටලා තමයි විඥානයේ තමන්ගේ ආත්මය පවත්න්නේ. එතකොට විඥානයේ කරගන්න දෙයක් නැති වෙනවා. සිදුවෙන දේයි බාහිර ගන්න ලෑස්ති වෙන්නේ. එතකොට විඥානයේ දෙපාර්ශවයක් නැති නිසා රණ්ඩුවක් ගෙනිය ගන්න බැරි වෙනවා. එතකොට විඥානයේ අනිදස්සන තත්වයකට ඒක නැත්නම් අවලංගු තත්වයකටපත් වෙනවා. ඒක ඔය වේදනාව වලින් එහාට ගියාම කාරණා තේරුම් ගන්න එක ලේසි නෑ. ඒ ලෝකයේ ප්‍රශ්න වලින් දැනටම තැළෙන පෙළෙන ජනතාවකට. ඉතින් තැළෙන ජනතාව වැඩි ලෝකයක් නේ. ඒ නිසා සර්වචනාංශේ රූපහරහ වේදනහරහ සංඥා සංස්කාර විඥාන වශයෙන් ප්‍රශ්නය සාකච්ඡා මේසේජිම දී කරලා. ඥානවන්තයෙකුට සාකච්ඡා මේසේජිම දී කරන්න පුළුවන් අමුඩ ගහගෙන ශීශ්‍රයට බැලලා තටවන්න දෙයක්වත් නැහැ. නමුත් ඒකෙන් තේරෙන්නේ නැත්නම් ඒක එළියේදී මේක මෙහෙම වෙන්න පුළුවන්ද? නිකන් මේක හුදු තර්කෙම්ම හුදු දර්ශනයෙන්ම විසඳ ගන්න පුළුවන්ද කියලා ඉතින් මුක්ක් වෙලාට ප්‍රශ්න කරනවා. නමුත් සර්වඥන්සේ පැහැදිලිවම කියනවා දස්සනාවේ පහතබ්බා කියලා. විශේෂයෙන්ම මේ කට්ටේ මෝඩ කමේ පිට කට්ටේ කඩන්න පුළුවන්. දර්ශනයෙන් පමණක් බැරි නම් අපි ඒකට අමුඩ ගහගෙන ඒක කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරනකොටත් බොහෝම අමාරුයි රූපය බරපතල කරගෙන හිතන. එතන රූපයම ලොකු කරගෙන කල්පනා කරන කෙනාට ඒ ඒ தත්ත්වේ බරපතලයි. නමුත් ඒක යාගේ දෝෂයක් නෙවෙයි. ඒ හේතුඵල ධර්ම විනේක යාට පවා අර එක සැරේ බණ අහලා නිවන් දකින්න කෙනාටම දක්වන අනුකම්පාව සරුවත්නසේ දක්වනවා. ඉතින් ඒ අර්ථකතන ඒ විස්තර තියේදී අපි මේ පොට්ටපාද සූත්‍රයට බැස්සොත් මේ පොට්ටපාද පරිබ්‍රාජකයා ਸਰවචනංශගේ අවධානය යොමු කරන්නේ මේ සංඥා ස්කන්ධයට අමතර තාලයකට. ਸਰවචනංශෙ පින්නපාතේ වඩන ගමන් කල් වේලා වැඩ නිසා මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආශ්‍රමයට වඩිනවා. ඉති මොනතරම් සුවදකමක් තියෙන්නේ නැද්ද? යන ගමන් ගෙතිට්ටු කොටලා යන බුලත් ටිකක් කනවා වගේ. ඉතින් ගියාට පස්සේ පොට්ටපාද පරිබ්‍රාජකයාත් පිළිගත්ත සාදර වෙච්ච ගෞරව කළ යුතු ස්වરૂපේ පෙන්නනවා පිරිස නතර කරනවා කෑකොස්සන් ගහන්න එපා සර්වඥාන්සේ කැමති නෑ කෑකොස්සන් ගහනවට උන්වහන්සේගේ පැමිණීම මංගල කාරණාවක් අපි නිස්සද්ද වෙනවා කියලා. ඉතින් ඒක සර්වඥාන්සට ඇහෙනවා. සර්වඥාන්සේ කියලා අහනවා. මොකද්ද කතා කරේ හිටියේ? ඒකවල කියන්නේ කතාව තිබිච්චාවේ ස්වාමීන් වහන්සේ ඒක ඕන වෙලාවක වහන්සේක අහගිස්ස ගන්න පුළුවන්. මට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔන්න රූපස්කන්ධයේ මේ සංඥාව සරුවචනාංශي වගේ උත්මේ කාපු වෙලාව ඉදිරියෙන් තියාගන්නවා. ඒක කියන්නේ අපේ කට්ටිය සරුවචනාංශෙ නැති සභාවක ප්‍රඥයෝ ඉතිසින්නාංශලා එකතු වෙලා පුතුවල ශාලාවේ සාකච්ඡා කරනකොට අபிසඤ්ඤා නිරෝධය කියන වචනේ අපි වාචනය කරා සම්මන්ත්‍රණයට ස්වාමීන් වහන්සේ එක එක නයි එක එක මත ඉදිරිපත් කරා. සමහරු කියනවා මේක කිසියම් හේතුවක් නැතුව ඔහේ හිතට සංඥාවල් එනවා ඔහේ හිතට සංඥාවල් යනවා ඒක නිකන් අයතු අප්‍රත්‍යයි කියලා. සමහරු කියනවා ඒ හිතට සංඥාවල් දාන්නේ ඊර්බර ප්‍රාතිහාර සත්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යත් වැත්ත කරලා භාවනා කරනවා එක එක කට්ටියට සාප කරනවා එක කට්ටියට ආනිසංස ආහින්තනය කරනවා ඒ අනුව එක එක සංඥා එනවා ඒ සංඥාව තියෙනකොට සංජීව වෙනවා සංඥා නැතිකොට අසංඥ වෙනවා විසංඥ වෙනවා ඊළඟ තව කෙනෙක් කතා කරලා නෑ නෑ ඒව ශ්‍රමණ බ්‍රාහ්මණ නෙවෙයි ඊර්බර ප්‍රාතිහාරයේ සහිත දිවි බ්‍රාහ්මයෝ දේව බ්‍රහ්ම ගොල්ල නැත්තම් මෙවුන්කාර දෙයන්නාංශගේ සාපේසා මෙවුන්කාර දිව්‍යන්නාංශගේ ආශිංසනය මෙතන තියෙන්නේ ඒක ආවට පස්සේ වළක්වන්න බෑ. ඒ සත්තු දිව්‍යන්නාංශිතු මවලද සත්තු ඒ ආශිර්වාද වලට සාසන්න ශාපවලට ලක් වෙනවා. එතකොට එයා ඒ සංඥාවનો ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ හතරෙනි ගොල්ලක් කියලා තියෙනවා නෑ නෑ ආත්මය කියන්නේ සංඥාවයි සංඥාව කියන්නේ ආත්මයයි. ඉතින් ඒක නිසා සංඥාව දැනගන්න කෙනා ජීවත් වෙනවා ආත්මීය වෙනවා සංඥා නැතිකොට ආත්මයක් නැහැ. ඉතින් චරොචනාංශයේ මේ කාරණා හතර මේ පින්නපාතේ වඩින්න ගොඩ වෙච්ච ටිකට පොට්ටපාත් එක සාකච්ඡා කරනකොට පළවෙනි එකම චරොචනාංශය නික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරනවා හේතු අප්‍රත්‍ය කියන එක මම මුලින්ම කපනවා ඒක සේතු ගහතෝ කියලා කියනවා. ඒකට වෙන හේදන්න කඩලා දාගන්න පෙකිනුවේද බොක්කේ ඉඳන් පෙකිනුවේල කඩලා જાති එකක් ඒක දර්ශනට කියලා පෙන්නන ආස්තික දෘෂ්ටියක් අයින් කරලා අනිත්‍යව විචාර කරනවා. ඒ විස්තර කරනකොට මම මේකේ තියෙන කියන්නේ පොට්ටපාද දරන්නේ සංඥාව කියන්නේ ආත්මය ආත්මය කියන්නේ සංඥාවයි කියන අදහස. ඉතින් ඒ දරාගෙන අර සරුවචනාංශේ සංඥාව පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා තනුක කරලා තනු කරලා තනු කරලා ගෙනියලා පෙන්නනවා සංඥාගය කියලා එකක්. මේ ගොරෝසු සංඥාව තුනී කරලා. එතකොට පොට්ටපාදානවා සංඥා මවන්නේ කොට ඔය කියන සංඥාගය අවබෝධ කරගන්න පුළුවන් කියලා. සර්වචනාංශේ බලාපොරොත්තු නොවන උත්තර දෙනවා බෑ කියන. උඹ වගේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න මිත්‍යා දෘෂ්ටියට ආගේ කරන මිත්‍යා දෘෂ්ටියට ගෝලිය හදන කෙනෙකුට මේ සංඥාව අල්ල බදාගෙන මෙච්චර නටන උඹට සංඥාව දියාරු කරන්න පුළුවන් කියලා එහෙම නැත්නම් විරංජනය කරන්න පුළුවන් කියලා තනුක කරන්න පුළුවන් කියලා හිතන්නත් බෑ තනුක වෙන්නේ නැහැ. එතනින් ඉවරයි. පළවෙනි ජවනිකා ඉවරයි. ඉතින් සරුවචනන්සේ නැගිටලා ගියාට පස්සේ පොට්ටපාද කොච්චරක් යාවේ ගෝලියෝ ඒක පැත්තකට නොම කරලා තියනවාද කියනනම් ගෝලියෝ සේරම එකතුලා පොට්ටපායකට බහිනවා ගෙදෙට්ට ආපු නායකයාට සරුවචන් ආංශයට උත්තරයක් දී ගන්න ඔබට බැරි වුණා කියන කියන දෙයට ආ කියනවා එහෙයි කියනවා ඒකට මොකටද අපි වෙනම මෙහෙම ආයතනයක් පවත්න්නේ අපිට කියලා මතයක් නැද්ද? ඇයි එහෙනම් අපි සරුවචනසේ ගෝලෝ වෙන්නේ නැත්තේ කියනවා වගේ එහෙම වෙන්න එපා. බොම්බේ කුට පොන්දක් තියාගනි වාදන ගන්න ඉගෙන ගන්න ඕනේ කියලා සරුවචනංශයට වාදනගපු නැති එක ගැන ගෝලියෝ චෝදනා කරනවා. එතකොට පොට්ටපාද ඒකපාක්ෂිකෝ කියනවා බුදුහාමර කියපු දෙයට වාදනා කරන්න දෙයක් නැහැ. බුදුහාමර කියපු දෙය ඇත්ත නම් මම නිස්සද්ද වෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා කොහොම හරි දිගටම අඩයටි වලින් කෙටේරි වලින් ඔරෝලින් කොටන්න වගේ පොට්ටපාදට කෙනෙල්ලම් කරනවා. නමුත් දවස් දෙකක් ගියාට පස්සේ ওই පොට්ටපාද කොච්චර නොමග ඇරියත් ඒකෙම ඉන්නවා චිත්ත හත්ත කියලා ගෝලෙක් යා කියනවා සර්වඥාන්සේ වැඩපදා හිතා සාකච්ඡාවක් වුණා මග නතර වුණා අපිට ඒක සාකච්ඡා කරන දැන් අපි සර්වඥාන්සේ ළඟට යන් කියලා. ඔන්න ඊගා ජවනිකාව පටන් අරගන්නේ ඒ චිත්තහත්ත් එක්ක පොට්ටපාද සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා ඊට පස්සේ සර්වඥාන්සේ අර චිත්ත පොට්ටපාද ප්‍රතික්ෂේප පොට්ටපාද ලව්වා කියවිච්ච ප්‍රතික්ෂේප කරපු මේ අත්පටිලාභයත් සංඥාවත් අතර පොට්ටපාද ඉදිරිපත් කරපු මූල ධර්මයේම අරගෙන පොට්ටපාදගේ තර්ක විදිනවා. පුත්‍රජනංශේ පොට්ටපාද කතා කරලා කියනවා ආත්මය සංඥා වාත්මේ සමානයි කියලා පෙන්නකොට එයා කියනවා බුදුහාමුදුරුවෝ අහනවා මොකද්ද උඹ ඔය කියන ආත්මය කියලා. මම උත්තර දෙන්න ඉස්සලා සංඥාවයි ආත්මය එකද කියන්නේ ඉස්සලා ආත්මය කියලා මොකද්ද කියන්නේ. එතකොට එයා කියනවා මම කියන්නේ ආත්මය කියලා මේ ඕලාරික ආත්මයට ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ කය. රූප මේ අපේ තියා බම්බයක් වම්න උස ශරීරය තමයි කය තමයි තමයි ඕලාර්ග අත්පටිලාභය කියලා කියන්නේ ඒක චාතු මහ භූතිකයි පටවියාපෝ තේජෝලින් හැදලා තියෙනවා කබලින්කාර ආහාරයි බක්ඛයි අපාකන ආහාර අනිවාර්යම අවශ්‍යයි අන්න ඒකට මම ඕලාරික අත්පටිලාභය කියලා කියනවා දැන් කියන ඕකනම් ඕලාරික අත්පටිලාභේ සංඥාව කියන්නේ වෙන එකක් ඕක කියන්නේ වෙන එකක් නමුත් පොට්ටපාද කිතියෙන් මතක තියාගන්න මේ සංඥාව කියලා ගන්න දෙයක්වත් නැහැ. උපදින දේ සංඥාව නෙමෙයි මැරෙන්නේ. උපදින්න ඉස්සෙල්ලා සංඥාව කියන එකත් වෙනස් දෙයක් වඩපත් වෙනවා. ඉතින් ඒ වගේ ආත්මයක් කියලා නিত্য සුඛ සුබ දෙයක් කොහොමද පණවන්නේ? ඕලාරික දෙයක් කොහොමද පණවන්නේ කියලා අහනවා. එතකොට පොට්ටපාද මේක තේරුම් ගන්නව වෙනකොට කියන වැරදුනා මට ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ චාතුම් මහ භූතිකයක් නෙවෙයි මනෝමය දෙයක්. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා උඹ ওই මනෝමය අත්පටිලාභය කියලා මොකද්ද අදහස් කරන්නේ? එතකොට නෑ ඒක රූපී රූපී කියලා කියන්නේ රූපේ හැවණැල්ල. අපිව දැන් මේ කාලේ තියෙන්නේ සූක්ෂම ශරීරය කියලා එකක් තනින් තනට ඇවිදිනවා. නැත්නම් මනෝකාය කියලා එකක් අපි මෑත කාලේ අරගෙන තිනවා මේකෙදි මනෝමය අත්පටිලාභේ කියන වචනේ පොට්ටපාද සූත්‍රයේ හම්බ වෙනවා ඒක රූපී මනෝමය සබ්බංග පච්ඡංග සමන්නාගත්තු මේ ඇත්තික වාගත්තාම අපිට අතපය කය පිළිබඳව හිතවිල්ලක් තියෙනවානේ මනෝමය හිත මෙතන මගේ ඔළුව මෙතන මගේ අත දකුණ මේ වම මේ බඩ මේ කට කියලා ඒක මනෝමය සියලුම අංගපතන්කින් යුක්ත වූ මනෝමය කයක් ආ ස්වාමීන් වහන්සේ මම ආත්මය කියන්නේ ඒකට. එතකොට බුදුරජාණන් කියනවා ඔබ කියන්නේ රූපී මනෝමය දෙයක් නම් අත්පටිලාභය කියලා සංඥාව කියන්නේ වෙන එකක්. රූපී අත්පටිලාභය කියන්නේ වෙන එකක්. මම නැවතත් කියනවා පොට්ටපාද. එහෙම සංඥා මොකටත් හේතු කරන්න පුළුවන් එකක් මේක බොහොම වාෂ්පශීලී දෙයක්. ඒක උපදින දේ නෙමෙයි මැරෙන්නේ තරම් සීක්‍රෙන් විනාශ වෙන ඉතින් කොහොමද අපි මේ සංඥාව තව දෙයකට හේතු කරලා නිත්‍ය සුඛ සුබ ගන්න කියලා. එතකොට පොට්ටපාද ඒක පිළිගන්න වෙනකොට මේ දෙකට වෙනස වචනයක් කියන ස්වාමීන් වහන්සේ මම අත්පටිලාභය කියලා කියන්නේ අරූපී අත්පටිලාභය. ඒතර බුදුරජාණන්සෝ අරූපී අත්පටිලාභය කියලා බාරගන්නේ මොකේද? නැත්තම් අරූපී අත්පටිලාභය නිර්වචනය කරන්නේ. එතකොට කියනවා ඒක අරූපී සංඥාමිය. ඒක හිතින් හිතාගත් එකක්. ඒතරත් බුද්ධාංශය සඳහන් කරනවා සංඥා වෙනස් අරූපී සංඥාමය මේ අරූපී අත්පත්ලාභේ වෙනස් සංඥාව ඔහොම මේ ආවල්ලෙක් කියලා අල්ලා ගන්න තරම් කල්පවතින එකක් නෙමෙයි කිය. ඉතින් මේ එදා පොට්ටපාද විසින් සාකච්ඡාවේදී එලි කරලද මේ කරුණු තුන සරුවචනස් නැවත පොට්ටපාදට කියලා දීම සඳහා ඒ සැකෙල්ලම පාවිච්චි කරනවා. පාවිච්චි කළා කියන මේ කාම ලෝකේ මිනිස්සුયો මනෝමය අත්භාවයක් අත්පටලාභයක් නොදැන අරූපී අත්පටලාභයක් නොදැන මුළු ජීවිතේම මේ ඕලාරික අත්පටලාභයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව මේ කට කන නාසයේ දිව පිනවීම සඳහා ගත කරනවා ඒ ගත කරන මිනිස්යාට කවදාකවත් බණ භාවනාවක් කරන්න පැත්තකට වෙන්න වෙලාවක් නැහැ අරණ්‍ය ගත වෙන්න වෙලාවක් නැහැ සිවුරක් පෙරව ගන්න වෙලාවක් නැහැ ඉෂ බා ගන්න වෙලාවක් නැහැ මොකද මේ ඛණ්ඩ බොණ්ඩ වෙලාවක් ඉතින් මනුස්සයා ඒක ආත්මේ නෙවෙයි ඊටත් එහා කරගෙන කොන්ක්‍රීට් ගොඩනගිල්ලක් කරගෙන මේ Taman වටේ ඉන්න කට්ටිය මේ නෑදෑයෝගේ රූපේ බලලා මෙයා මට මෙහෙම මෙහෙම සම්බන්ධයි කියලා එහෙම නැත්නම් මම මේ මේ ලොකු මල්ලගේ මාලිගාවක ඉන්නේ නැත්නම් මම පැල්පතක ඉන්නේ මං ඉන්න රට හස්සිරිකයි නම් නැත්නම් මං ඉන්න රට හොඳ නැහැ මම ඉන්නේ වතුරේ මම ඉන්නේ ජලයේ මම ඉන්නේ වාතයේ කියලා මේ රූප අල්ලගෙන කොච්චර රණ්ඩු කරනවද කියනවනම් අපි දන්න මේ කෙටි ඉතිහාසයේ දැනට ලෝක යුද්ධ දෙකක් වෙලා තියෙනවා. ඔක්කොම මේ ඕලාරික අත්පත්ලාවේ බාහිර අරගෙන දේශපාලනයක් හදාගෙන ආර්ථිකයක් හදාගෙන සමාජ විද්‍යාවක් හදාගෙන සල්ලි කියලා දෙයක් සෙල්ලමට වගේ ඇති කරගෙන කසාදයක් කියලා එකක් විහිළුවට වගේ කරගෙන කුදුමාකාර විදවිල්ලක් විඳවනවා මේ අත්පාව අත්පටිලාභය මේ මිනිස්සු ලද්දා ඉඳලා මැරෙනකන් ජීවත් වෙන්නේ කරවිලේ වැඩිච්ච බණුවක් කරවිලේ සිද්ධ බව නොදන්නවා වගේ. ඌට කරවිලේ තමයි දාන්නේ. නමුත් කරවිලට වෙනස් පළතුරු තියෙනවා වෙනස් පණුව ඉන්නවා ලෝකේ. ඒක තේරෙනවා නම් මිනිහෙකුට තුණු මිනිස් කන මොලේකට ඒ මනසට විතරයි ස්වార్థය කියන එක තේරෙන්නේ. ඒ මනසට විතරයි අත්ත කුසලයේ කියන එක තේරෙන්නේ. ඒ මනස විවේකයක් හොයනවා. මේ කඹරණ කැඹිරිල්ල පැත්තක තියෙන. හැබැයි යන්න නම් දෙන්නේ මෙතෙක් අපි කඹරපු කමක පිරිසක් ඉනවා ඒ සේරම එල්ලෙනවා කඳ වටේ බඩ වටේ අනේ එපා අනේ එපා කියලා අපිට වෙන්නේ මේ අපේ ආදරයට ඉල්ලන්න කරා මොකටවත් නැවේ උන්දලායේ කටපඩ පුරව ගන්න අපි ඒක ඒ තෘෂ්ණා පිළිබඳ අවිද්‍යාවට ප්‍රේම කරන නිසා ඉන්දිවිඩියක් නෑනේ මේ කට්ටිය මම නැත්තම් විපාසයට වැටෙනවලුනේ මම නැත්තම් බඩගින්නට වැටෙනවලුනේ මම නැත්තම් ආරසාව නැති වෙනවලුනේ මම නැත්තම් ලාභ සත්කාර නැති වෙනවනේ කියලා අර ගොල්ලන්ගේ මාර්ගයෙන් Taman පුම්බගෙන මාන්නයක් හදාගෙන මම නැතුව බැරි කෙනෙක් කියාගෙන මේ ඕරාලික ඕලාරික අත්පටලාභයේ ඒ ඇත්තන්ටත් පටවලා තමනුත් පටව ගන්න. ඉතින් එහෙම කෙනාට බුදු ආමතුරු ලෝකේ පහළ වෙච්ච බව දැනගන්න හම් වෙන්නේ නැහැ. බණක් අහන්න විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් පිටවෙච්ච සංගයා කියලා જાතිය ලෝකේ ඉන්න බව දකින්න හම් වෙන්නේ අර සිද්ධාර්ථ කුමාරලා ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් දක්වපු තාට මිස ඉන්නහට ඇසුරක් ලැබෙන්නේ නැහැ. මේ සීලවන්ත ජීවිතයක් හම් වෙන්නේ නැහැ. මොකද මේ ඕලාරිකත්ව බව පටලාවේ ඉන්නකොට සත්තු මරන්න වෙනවා. හොරකම් කරන්න නැතුව බිස්නස් කරන්න බෑ. අහම් මිත්‍යාචාරය කරන නැත්නම් සමාජයේ ඉදිරියෙන් ඉන්න බෑ. උගලුකු නිලතල දරන්න බෑ. ඒ ලින්දතර දැරීමේදී වෛශ්‍ය වෘත්‍ය අත්‍යවශ්‍යයි නැත්නම් කරන්න බෑ. ගුරු කේලම් හිස් වචන නැතුව ඉන්න බෑ. ඒක නිසා හිතනවා ඔය සිල්පද ටිකක් කැඩුණා කමක් නෑ. අත්පත්ලාභේ බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කට්ටියගේ ලෝකෙක, එහෙම කට්ටිය ලියන පොත් තියෙන ලෝකෙක, එහෙම කට්ටිය බණ කියන ලෝකෙක, එහෙම කට්ටියගේ ව්‍යවස්ථා තියෙන ලෝකෙක යම් කිසි කෙනෙක් හිතනවා නම් ඕලාරි කත්තපටලාභේ තීදි තව එකක් ඇද්දෝ කියලා. ඒව ඌ පිස්සෙක් වෙනවා. නෝන්ජලෙක් වෙනවා. මොකද බහුතරය ඒකට කැමති නැහැ. නමුත් ਸਰවඥාන්සේ එතනදී පෙන්නලා දෙනවා මොලේ ඇති කෙනාට මේක තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම හිතලා අපි හිතමු යම් විදියකට මේ මිනිස්සයා දවසක නිවාඩුවක් ගන්න, සුවස්තුලක නිවාඩුවක් ගන්න, දවස් 7ක් නිවාඩුවක් ගන්න කොහොම හරි. නැත්නම් తాවකාලික පැවිද්දක් අරගෙන නැත්නම් පැවිද්දක් අරගෙන තා වෙන් වෙනවයි කිය. ඒකට කියන්නේ මේ කාම ලෝකෙන් වෙන් වෙනවයි කියලා. අබිනිෂ්ක්‍මණය කියලා. අන්නේ මේ අබිනිෂ්ක්‍මණය කරන්නේ මොකටද? යාට මේ ඕලාරික අත්පටිලාභයේ පමණක් නෙවෙයි. ඒක නම් තිදසනුන්ටත් තියෙනවා. මට ඊට වැඩි යමක් නැද්ද? පරිණාමයේදී මම දියුණුද? මට ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්ද? උසස් වෙන්න පුළුවන්ද? ආර්ය භාවයටපත් වෙන්න පුළුවන්ද කියන ඒ අදහස අහලා ඒක චින්තාමය වශයෙන් දරා කියාගත්ත කෙනෙකුට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. කෙරුවට මොකද? එහෙම ගීගේ తాවකාලිකව ස්ථිර අයින් වුණාට මොකද මේක අර තිබුණට වැඩිය ටිකක් අමාරු උගුලක් මේකට ආවට පස්සේ අත්තිකලමතාන යෝගය කාමසුකල්ලි කාණ යෝගය කියලා දෙපැත්තක් තියෙනවා මම දකින්නේ මගේ පුද්ගලික මතය ඒ ගීගේ අතන ගොදෙනෙක් බහුල වශයෙන් අත්තිකලමතාන යෝගයටපත් වෙලා තද ද්වේෂ යුගයකටපත් වෙනවා එනිසා gedara dore ඉන්නකොට අපි සංසාරයට බැඳෙන්නේ රාගේ නම් ඉඳුරම් පිනවීම නම් ඊගේ අතහැරියට පස්සේ සිල්වන්ත වුණාට පස්සේ අපි සංසාරට බැඳෙන්නේ ද්වේෂයෙන්. ඒක ධම්මසංගණී අට කතා පැහැදිලිවම ඉලා තිනවා. සිල්ලතා සංසාරට බැඳෙන්නේ ද්වේෂයෙන් හැබැයි සිල්ලතා ඒක සුදුරෙද්දකින් වහගන්න. දැන් මට තද වෙන්නේ. ඒ තද වුණාට ඒක ඒක සුදු බොරුවක්. මේක සෞඛ්‍ය සම්පන්න තරහවක් කියලා ගන්න. ඒක කොහොමුණත් එකම එහා පැත්තේ කාසිය මෙහා පැත්තේ දාපේක විතරයි හිට වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ අවිජුණයි කියලා මේකෙන් අදහස් කරන විවේක උණයි කියන එකයි කාය විවේකේ ලබාගෙන චිත්ත විවේකයට යනවා කියන එකයි චිත්ත විවේකයට නොයන කාය විවේක ලැබිච්ච ඇත්තෝ ගොඩක් ඉන්නවා පැවිද්දන් අතරත් ඉන්නවා බෞද්ධයන් අතරත් ඉන්නවා සීනති වෙච්ච පිරිසන් අතරත් ඉන්නවා මත් වෙච්ච පිරිස අතරත් ඉන්නවා මොකද ඒ අතර චිත්ත විවේකේ නැහැ ඒ චිත්ත විවේකයේ කෙනෙක් නිකන් හම්බෙන දෙයක් නෙවෙයි. චිත්ත විවේකයේ තමයි මෙතන මනෝමය අත්පටිලාභය කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ මනෝමය අත්පටිලාභයට එනකොට ඒ කෙනා කාම ගුණ ද වස්තුකාම අතහන විතරක් නෙවෙයි ක්ලේශකාමත්වතායනවා කාම සංඥාවත් අතයි. ඔය කාම ගුණ සහ වස්තුකාම අල්ලගෙන ඉන්න අය හිතන්නේ කට්ටිය බරපතල වැරද්දක් කරනවා. ඇත්තට බරපතල වැරද්දක් කෙරෙනවා. නමුත් ඒගොල්ලන් බරපතල වැරද්ද තේරෙන්නේ මේ කාම ගුණය නිසා වස්තු කාම අතහැරපු දවසේ ඒ ක්ලේශ කාම තමයි බදා ගන්න වෙලා වෙනකොට. එහෙම නැත්නම් කාම සංඥාවන්ගෙන් පිඹුර වෙලා ගත්තා වගේ වෙලා ගන්නකොට තේනවා අනේ මේකනේ අපි මෙතෙක් කල් වැඩුවේ. ඒක අයින් කරත් එලවෙලව පහර දෙනවා. නින්දෙදිත් පහර දෙනවා. පර්යංකේදිත් පහර දෙනවා. කැලේදිත් පහර දෙනවා. ගහකොළේ හිටියත් පහර දෙනවා. ශූන්‍යාකාරකරියත් පහර දෙනවා. ඒ නිසා අබිනිෂ්ක්‍මණය කරපු එකන වැටෙන්නේ පහසු තැනකට නෙමෙයි අපහසු තැනකට. එයා කාම වස්තු අතහැරියට, කාම ගුණ අතහැරියට ක්ලේශ කාමයාගේ තද බල පහර දීමකට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කාම සංඥාව. ඉතින් හිතන්නේ කාම සංඥාන නිකන් පිබ්බලා අරින්න පුළුවන් එකක් කියලා. නෑ ඒක විෂ විදපු ඊතලයක් වගේ එල්ලෝ එලෝ පහර දෙනවා අපි කියනවා පැවිද්දන් අතර තියෙන ගිහි ගති කියලා. කීගේ අතහැරියට තත්ත්වය හැබැයි ගෑවට කාරෙන්ද පුරවගත්තට කය පැවිදි වෙන්නේ නැහැ. හිත පැවිදි වෙනවා. මට තාම මතක් වෙනවා නිින්දෙදී කලාතුරකින් තමයි මට පැවිද්දෙක් පේන්නේ. මම පේන්නේ මට තාම කලිසමක් අඳගත්ත උඩට සමාට ඇඳපු නැති සාක්කුවේ සල්ලි තියෙන යන්නේකොට සල්ලි හෙල්ලෙන අතක්. ඉතින් සාක්කුවට අත දානකොට ලැජ්ජා හිතෙනවා සල්ලි අත ගාවනේ කියලා. ඒක ප්‍රශ්නයක් වතුනා මේ ගිහියෙත් වශයෙන් දහීනේ ඉන්නේ පැවිද්දෙක් වශයෙන් තාම හීනේ ඉන්නේ ගියා. තාම ගියට මොකද්ද ලැජ්ජාවක් තියෙනවා යකෝ කලිසමක් නේද ඇඳගෙන ඉන්නේ. අල්ලි වලට නේද අතහැවුනේ කියලා මතක් වෙනවා. ඒ කියන්නේ පැවිදි වෙලා දැන් මට මම පැවිදිලා 88 ඉඳලා මේ වෙනකොට කොච්චර කාලද? ඉතින් කිසිම පැවිද්දක් නැහැ. ඉතින් ඒක නිසා උඟ දෙනෙක් හිටනවා මේක හරියද්ද පොරවපු ගමන් එහෙම නැත්නම් මේ ගුරු ඇඳවගත්ත ගමන් හරි වැඩේ හරි කියලා. ලෝකයක් එක්කනම් හරි තමයි. හැබැයි ඇතුලෙන් හරි නපයි. ඉතින් ඒ නිසා ඒකයින් කරගන්න කරන උත්සාහය තමයි චිත්ත විවේක භාවනාව කියලා කියන්නේ. ඒක සාර්ථක වෙනවයි කියලා කියන්නේ හිතේ පවතින මේ කාම ගුණ නෙවෙයි කාම ඡන්දය කියන කාම සංඥාව අයින් කරන්නේ. ඒක නිකන් මේ විටමින් දාලා තියෙන බෝතලේ ඒක විටමින් අයින් කරලා ගඳ තියෙනවනේ. වීදුරුවෙත් ගඳ තියෙනවනේ අරින්න බෑ. කොච්චර හේතුවක් අරින්න බෑ. නමල තිබ්බත් අරින්න බෑ. රත් කරුවත් අරින්න බෑ වගේ ඒකේ මණ්ඩි තියෙනවා. ඊට පස්සේ ද්වේෂය විශේෂම සිල්ලතට තද්ද බරපතලයි. ඒකයි මේ ලාංකිකයා මේ මෛත්‍රියට හරි ආසා. මෛත්‍රියට ආසා කියන්නේ ද්වේෂයට ආසයි කියන එක. වෙන්න මොකක්වත්ම නෑ ඔබේ. යම් කෙනෙක් ඔය මෛත්‍රියට වැඩි වැඩියෙන් ආසයි වැඩි වැඩියෙන් කරනවා කියනවා නම් ප්‍රසිද්ධියත් කියවෙන්නේ එකයි යටින් කියවෙන්නේ එකයි. ඒ නිසා එළියට එන්නේ මෛත්‍රිය නම් යට වැඩ කරන්නේ ද්වේෂය. එළියට එන්නේ කාමේ නම් යට වැඩ කරන්නේ පිළිකුල. ඉතින් මේකේ වංචක ස්වරූපය අල්ලන්නේ නැහැ කවුරක්වත් ආගම නම් අල්ලන්නේම නැහැ. ධර්මයේ හොඳට පැහැදිලි කරලා පෙන්ලා දීලා තියෙන පත්‍ර ගහලා ඒ නිසා අපිට කාමච්ඡන්දය දුරු කිරීමට අසුභ භාවනා වගේ දේවල් සමතයට පාවිච්චි කරනවා වගේ ද්වේෂය දුරු කිරීමට අපට යම් ප්‍රමාණයට මෛත්‍රිය පාවිච්චි කරන්න වෙනවා. නමුත් මේ දෙකම తాවකාලික වැඩ. ඒක ඒ බව දැනගන්නකොට ඒ චිත්ත භාවනා කියලා නෙමෙයි කියන්නේ චිත්ත විවේකී කියලා නෙමෙයි උපදි විවේකී කියලා කියන්නේ ප්‍රඥා භාවනා කියන්නේ මෙතෙන්දී නිකම් මතක් කරනවා විතරයි. ඉතින් මේ ආකාර විදිහට කාමච්ඡන්ද ව්‍යාපාදේ යම් කිසි කෙනෙක්ගේ යන්තම් තඩමඩ වුණොත් ඇල්මරා ගත්තොත් ආම්බං කරගත්තොත් හිටගෙන ඉන්දියාවට. ඉතින් ධක්මනේ ඉන්දියාවට. මොන විදියෙන්වත් ඉන්න බෑ මොකද අපි නැගිටලා ඉන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාදේ තියෙනකන් තමයි ඒක බොහොම සෙල්ලක්කාර චෛසික දෙකක් අවදි කරගෙන ඉන්න චෛසික දෙකක් මේ ලෝකේ අවදි ලෝකේ කියලා කියන්නේ තරුණ ලෝකේ කියලා කියන්නේ එහෙම නැත්නම් මේ පාරිභෝගික ලෝකේ කියලා කියන්නේ එහෙම නැත්නම් මේ කාපල විපල ජොලි කරපල ජීවිතේ තියෙන්නේ මේ කාමච්ඡන්දේ සාද්වේෂයේ උග්‍ර විදිහට වැඩි කරලා පෙන්වන්න පෙන්වන්න මිනිස්සුયો තනි ඇඟිල්ලෙන් හිටගෙන ඉන්නේ. ඒක නෑනේ එහෙම ගලම් බහපු බැලුමක් වාගේ ලෙඩ වෙච්ච බල්ලෙක් වාගේ ඔහේ මුල්ලකට එනවා කිසිම දෙයක රසයක් නැහැ කිසිම ආධාවක් නැහැ කම්මැලි නීරසයි හිටගෙන ඉඳියා ඉඳගෙනත් ඉඳියා සක්මනේත් ඉඳියා ආන ඕක තීරුම් අරගන්න උග දෙනෙක් හිතනවා මේ ලෝකයේ කරදර ඉවර වුණාට භාවනා හරියයි කියලා. ඇත්තට භාවනා කරදර පටන් ගන්නේ ලෝකයේ කරදර ඉවරුණත් එක්ක තමයි. මට භාවනා කරදර කිව්වට මේකට කරදර කියන්නේ මේවට කියන්නේ භාවනා උහුරතල් කියලා. ඒක අපි ප්‍රසිද්ධියේ සාකච්ඡා කෙරේ. මේ ප්‍රසිද්ධිය අපේ නිින්ද පෙන්නිල්ලෙන් අනුන්ට අපි නිින්දට නිග්‍රහ කරනවා මිසක්කා ප්‍රශ්නෙම් පැනයන්නේ. එතකොට සැකේ සහ අතීතනාගත දෙක අර පාළුගේ වළම් බින්දිනා වගේ ඔහේ ගෙට ගෙවදෙනවා. නිින්දෙන් නැගිටපු ගම. ඉතින් මේ පහ අයින් කරනවා කියන එක ලේසි නෑ. ඒක අපි දන්නේ එකම ශිල්පකවත් නෑ. බාහිර ලෝක අපි මොන ශිල්ප දැනගෙන හිටියත් මේ ඇතුළත තියෙන මේ චිත්ත භාවනාව සම්පූර්ණ අලුත් දෙයක්. ඒකට වෙනම උපකරණ කට්ටලයක් තියෙනවා ප්‍රශ්නේ පැනලා යන. ඒවට අපි කියනවා සමත උපක්‍රම කියලා. ප්‍රශ්න පැනලා යන්න කරන්න බෑ. තමයි ලාට අපිට ප්‍රශ්නේ තරම් උග්‍රයි. පැනලා යන්න ඕනේ. එනමුත් පැනලා ගියාට ස්ථිර උත්තරයක් ලැබෙන්න අපි දැනගන්න ඕන తాවකාලික උත්තර. ඒක නිකන් හරියට ඔපරේෂන් කරන කල් ලෙඩා ශීනති කරලා තියාගෙන නැත්නම් ලෙඩාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ නේ. ශල්්‍ය කර්මෙට ලෙඩා වල් සතෙක් කියලා හිතන්නකෝ. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. අයිතිවරයා කොච්චර කරුණාවන්ත වුණත් උපකරණ ආයුධ ශිල්පයෙන් හොඳ ප්‍රතිඵලගෙන දුන්නත් වල් සතා හිරිගට්ට ගන්න නැතුව ශීනති කරන්න නැතුව ඔපරේෂන් කරන්න බෑ. හැම මිනිස්සෙක්ම වල් සතෙක් තමයි. ඉතින් ඔපරේෂන් කරනකොට සීන ඇති කරනවා වගේ අපිට ඒක අවශ්‍යයි. නමුත් හුඟ දෙනෙක් මේ සීන ඇති කරලා ජීවත් වෙන්න කැමැති. ඒක අභාග්‍යයක්. ඒක තමයි කුඩු ගන්නයි කියන්නේ. ඒ තමයි මත් වෙනවයි කියලා කියන්නේ. ඒක තමයි අබ්බැහිය කියලා කියන්නේ. ඒක නිසා ඒක පාවිච්චි කරන්න ඕනේ ඔපරේෂන් තියටරේ ඇනස්තීෂියා දෙන ડોක්ටර් ළඟ වාඩි වෙලා ඉන්න. එයා කියා එයාට කියන්න ඕනේ කොච්චර වෙලාවකටද සීන ඇති කරන්න ඕනේ. පළවෙනි පන්තියේ සීන ඇති කිරීමද දෙකක්ද තුනක්ද කියලා ඔපරේෂන් දොස්තර වග වෙන්න ඕනේ. ඊට වැඩි වෙලා ගත්තොත් සීනස් කිරීම වැඩි කරන්න ඕන ඕන වැඩි සීනස් කරොත් ලෙඩා එකෙන් මැරෙන්න ඉඩ තියෙනවා හරියට ඒ වෙලාවට වෙයි එන්නත් ඕන ඒක තියෙන්නේ ඔපරේෂන් දොස්තර අතේ නෙවෙයි සීනස් කරන දොස්තර අතේ ඒ නිසා යා තියටර් එකේ ඉන්න ඕන ආන්නේ වගේ තමයි මේ සමතය මේ මේ චිත්ත භාවනාව අත්‍යවශ්‍යයි අර බරපතල වැඩේට අනුමැතිය ලැබෙන ඒ වෙලාවට ලැබෙන අත්පටිලාභය ඒකට කියන්නේ මනෝමය අත්පටිලාභය ඒ මනෝමය අත්පටිලාභය ලැබුණාට පස්සේ යා නිර්ආමෂ ලෝකයක ජීවත් වෙන්නේ. එයාට ඉඳුරාංගෙන් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ගත්ත රූපී අරමුණකට හිත නිමග්න වීම නිසා එයා රූපී අරමුණට හිත කිඳා බැසීම නිසා ලෝකෙන් සමගන්න. හැබැයි తాවකාලිකයි. හරියට තියටරයකට අරන් ගිහිලා සීනටි කෙරුවා. එහෙම නැත්නම් තොවිලයක් කරලා කපුවා පරල වුණා වගේ. පරල වෙලා ඉන්න තාක්කල් එයා දේව භාෂාව තමයි කතා ගැහෙනවා දඟලනවා ඒ වගේ දා. සීනති කරපුව අනිපැත. කතා නැහැ ක්‍රියා නැහැ නතර වෙනවා. ආන්නේ වගේ දෙයක් කියනවා. එතකොට තියෙන අත්පටිලාභය මනෝමය අත්පටිලාභය බුදුහමු පිළිගන්නේ. ඒ පිළිගන්න කියලා විස්තර කියනවා මම මේක පිළිගන්න එක නෙවෙයි චිත්ත කරන්නේ මේ ඕලාරික අත්පටිලාභයේ කියන එක ප්‍රහාණය කර හැකියක් හැක්කක් ප්‍රහාණය කිරීමේ ධර්ම දේශනා කරනකොට මේ මනෝමය අත්පටලාවේ නැතුව බෑ. හැබැයි ඒක ගන්න ඒක අල්ලන්න නෙවෙයි. ඒක අර ඕලාරික අත්පටලාවේ වගේම ප්‍රහාණය කිරීමට යන්න ඕනේ. නමුත් ඕලාරික අත්පටලාවේ හරීම ඡණ්ඩයි, හරීම පරුෂයි, හරීම නාස්තිකයි, හරීම වද දෙන සුළුයි, ගොඩක් කර්ම රැස් කරන සුළුයි. ඊයනෝ බලනකොට ඕලාරික අත්පටලාවේ සිහිනති කරපොලේදී කොපරේෂන් කරන තරම් ලාභයි ලේසි. හැබැයි සමහර වෙලාවල් වල තියෙනවා යුද පිටියේ සීනති කරන්නේ නැහැ ඔපරේෂන් එකට. ටෙන්ට් එකට ගත්ත කැපුවා. එච්චරයි. ඒක තමයි තිබුණ ක්‍රමෙත් අද සිංහල වෛද්‍ය ක්‍රමෙත් තියෙන්නේ සීනති කරලා නැහැ. ඒ වික්‍රමරච්චි වෙදමාත් ඉන්නකොට ඇහ ඔපරේෂන් කරනකොට බෙල්ල හේතු කරලා කියනවලු තෝ පිරිමියෙක් නම් ඉවසපිය. ඇහ කපනවා. කිසිම සීනති කිරිලක් නැහැ. සනීප කරලා යවනවා. පිරිමියෙක් නෙවෙනම් ඇහෙලෙදි තියන හිටපිය. මොකද ඉංග්‍රීසි දෙකකට බොහෝම නම්බුකාර විදියට කරත හැකි පිරිමියෙක් උනත් ගෑණියෙක් උනත් බය උනත් නැති උනත් සීනති කරුවට පස්සේ හරි. නම සීනති කිරීම නෙවෙයි ඔපරේෂන් එක කියන්නේ ඔපරේෂන් එක තමයි සනීප වෙන්නේ. ආන්නේ වගේ මේ මනෝමය අත්පටිලාභේ ලැබිච්ච වෙලාවක් තියෙනවනම් ඒ කෙනා ඕලාරික අත්පටිලාභේ තියෙන ගොඩාක් කර්ම රැස් වීම නතර කරගන්නවා. මේකෙත් රැස් වෙනවන රැස් වෙන්නේ අනුශේ ධර්ම පවතින එක විතරයි පරිඋත්තාන වීතිකම කෙලෙස් නැහැ. ඒ නිසා මේ ඕලාරික අත්පත්ලාභයේ ගෙවන් කිරීමට ලබා ගන්න මේ මනෝමය අත්පත්ලාභයේ පොට්ටපාදක් දාන්න. බුදුහාමර පහළ වෙන්නේ ඉස්සරත් ලෝකේ තිබුණා. ඒ නිසා පොට්ටපාදකට චිත්තහාරි පුත්‍රවත් පුළුවන් තේරුම් ගන්න. හැබැයි සංඥාව යටපත් කරලා තියෙන්නේ. හිරිවටලා තියෙන්නේ. ඉතින් ඒක තමයි භාවනා ලෝකේ කියන්නේ. ඒක ගාක් විස්පලල් විෂය. අපි මේ පරණ දේශනාවල පුළුවන් තරම් අපි උත්සාහ කරා ඒක ශක්ති ප්‍රමාණ තේරුම් ගන්න. Eh, නමුත් ඒක කියනකොටම සරුවචාන්සේ දේශනා කරනවා මේ මනෝමය අර්ථපටලාභේ ගන්නේ ඒකේ සමාදන් වෙලා ඒක ගෙදර ගිහිල්ලා කරඬුක තියාගෙන ඇඳවැඳින්න නෙවෙයි ඕලාරික අර්ථපටලාභේ දුරුවන් කරන්න ඒකේ ස්වභාවය තමයි ඒක රූපී eh, මනෝමයෝ සබ්බංග පච්ඡංග සමන්නාගත සමංගි පච්ඡංග සබ්බංග පච්ඡංග සමංගි එතකොට ඒක දිහා ඉන්නකොට තමයි තේරෙනවා ආත්මයක් තියෙනවා තමයි කාමච්ඡන්ද ව්‍යාපාද ආදී අඩුබඩු නැහැ අකුල ගත්ත ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ අකුල ගත්ත දෙයක් හොඳ සැප පහසු වාහනයක ෂොකට් සර්වර් තියෙන වාහනයක හයි ලෙවල් රෝඩ් එක යනවා වගේ සස්පෙන්ෂන් හොඳයි. ඉතින් මේක නම් අත්පටිලාභය මේකේ සංඥා වෙන එකක් මේක වෙන එකක්. ඊට පස්සේ මේ කතාවේදී කිය තව පොඩ්ඩක් ඉදිරියට යනවා සරුවචාන්සේ තමන්වාංශයේ ලෝකෙට පහළ වීමේ අර්ථය විස්තර කරන්න මේ ඕලාරික අත්පටිලාභෙන් එහාට ගිය භවයටම අයිති වෙච්ච තව අරූපී අත්පටිලාභයක් තියෙනවා. ඒ කියන්නේ අරූපී ධානය කියන්නේ. මේ මනෝමය අත්පටිලාභය කියලා කියන රූප ධාන හතර. ඒ හතර පිළිබඳව මේ වෙලාවේ විස්තර නොකලාද ඒක පිළිබඳ විස්තර අපේ විස්තර මාර්ගාදී කතාවල එතන කලින් කරපු දේශනාවල හුඟක් කරා. ඊට පස්සේ ඒක අයින් කරන්න බෑ. ඒකේ ගැලුනොත් ඒක ගැලීවිකින් ගැලෙන්නේ නැතුව අයින් කිරීම සඳහා ඒ ගත්තා වූ අරමුණ රූප ආරම්මණය උගුලලා කසිනුග්ඝාටම අවකාශය කියලා අවකාශන අවකාශන අනන්තං ආකාසං අනන්තං කියලා ආකාසානං ඡායතනෙට තමවැදිලා රූපී ලෝකයෙන් සමගතතර පස්සේ ඒකට කියනවා අරූපී මනෝමය අත්පත්ලාභයක් ලැබෙනවා මේ තුන කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝක වශයෙන් අපි භව තුන් 33 තලයේ විස්තර වල සඳහන් කරලා තියෙනවා. ඒකෙන් කාම ලෝකය පෘ탁 යන සාමාන්‍ය ලෝකේ රූප ලෝක අරූප ලෝක වලට යනකොට උත්තරී මනස ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක ශිල්පෙන්මයි ගන්න ඕනේ. එහෙම නැත්නම් පටිපදාවෙන්මයි ගන්න ඕනේ. කෙලෙස් අඩු වෙනවා. එතකොට අත්තපටිලාභේ එන්නේ ඉතාම සූක්ෂම தත්තරපත් වෙනවා. ගිය දේශනාවේ ඉස්සර දේශනාවේ චිත්තසාරිපුත්ත බොහෝම ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒකේ පේනවා එයා තාම එවුවා ශාසනික වශයෙන් ලැබෙන්නේ නැතුවට යම් වෙලාවක ස්වාමීන් වහන්සේ ඕලාරික අත්පටිලාභේ ඉන්නවනම් එයාට මනෝමය අත්පටිලාභය සහ අරූපී අත්පටිලාභේ තේරෙන්නේ නැහැ අදාළත් නැහැ මේ පැත්තට ඒ ගන්නට වැටෙන්නේ නැහැ යම් වෙලාවක මනෝමය අත්පටිලාභයක ඉන්නවනම් එයාට ඕලාරික අත්පටිලාභේ කියලා කියන්නේත් නැහැ අරූපී අත්පටිලාභේ කියන්නේත් නැහැ. ඒකට කියන්නේ ඕලාරික අත්පටිලාභෝත් වේව සංකම් ගච්ඡති. අර අනිත් එක කල්පනා කරන්න ගිය ගමන් මේ රූපේ මේ ධ්‍යානෙ කැඩෙනවා. ඒක ඔය පල්ලෙහාපි සාකච්ඡා කරපු සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අතම්මයන් අතම්මයන් යේව පුත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා ධානයකට කියලා මඤ්ඤණා කරන්න ගිය ගමන් ඒක කඩා ගන්නවා. ඒක ඇතුළත මඤ්ඤණා කරන්න බෑ. එතකොට ඒ කියන්නේ යා හිතපු කාම ලෝකේ ගැන රූපියා ධ්‍යාන කියලා කල්පනා කරන්න බෑ. යන්න තියෙන අරූපී ලෝකයක් ගැන කල්පනා කරන්නත් බෑ. ඒ නිසා මනෝමය අත්පටිලාභයක ඉන්නවනම් එයාට ඕලාරික අත්පටිලාභයක් නෑ. අරූපී අත්පටිලාභයක් නෑ. ඒ ඉන්න එකට කියන්නේ අරූප රූ මනෝමය අත්පටිලාභය කියලාම අරූපී අත්පටිලාභයට ගිය කෙනාට ඕලාරික අත්පටිලාභයක් නෑ. මනෝමය අත්පටිලාභයක් නෑ. තියෙන්නේ අරූපී අත්පටිලාභේ පමණයි. නමුත් ප්‍රත්‍යක්ෂේව වුණාට අපේ චින්තාමේ ඥාන සහ සුත්තමේ ඥාන මේක අවුල් කරගන්න. ඉන්නේ ධානයේ. වරින් වර හිත පිට පනිනවා. පිට පනිනකොට කල්පනා වෙන එක ඉන්නකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ ධාන ලැබපු පුද්ගලයෙක් ඉන්නවා. එයා ගියේ නම මෙච්චරයි, පැවිදි නම මෙච්චරයි. එයා දැන් ධාන ලෝකේ ඉන්නවා. යාට ඕන නම් අරූපී ධානයකට යන්න පුළුවන් වගේ කියලා හිතන නමුත් ඒව ධාන නෙවෙයි. ධානට සමවැච්ච කාලාවේදීව කල්පනා කරන්න බෑ. අරූපී ධාන සමවැච්චාම රූපී ධාන කල්පනා කරන්න බෑ. රූපී රූප සංඥා රූප නිමිති ගන්නත් බෑ. මේ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස් බවයි ආර්ය විවරේ තියෙන්නේ. ඒක චිත්තාර්ථ සාරිපුත්‍ර සඳහන් කරනකොට සරුවචනාංශික අනුමතකයි. යම් වෙලාවක කාම ලෝකේ ඉන්න රූප, ශබ්ද, ගන්ධ, රස බලන මිනිසයාට මනෝමය අත්පත්ලාභය ගැන අයිතියකුත් නැහැ. ඒ පැත්තට යන්නෙත් නැහැ. යම් වෙලාවට සමවැදිලා කැලේකට වෙලා ගහක් මුල භාවනා කරන කෙනෙකුට මනෝමය අත්පත්ලාභයට ගියා නම් එයාට කාම ලෝකය ගැන හිතන්න බෑ. හිතනකොටම කිරි කලයයි ගොම කඳුලයි වගේ අර හිතන හිතවිල්ල නිසාම මේ රූපී අත්පත්ලාභේ බිඳෙනවා. ඒ චිත්තක්ෂණෙ හිරින්න බෑ. අරූපී අත්පත්ලාභයට යන්නත් බෑ. අරූපියත් පැටලාබේ ඉන්නකොට බ්‍රහ්ම ලෝකේ ඉන්නා වගේ කියනවා බුදුරු ලෝකේ පහළ වුණත් දන්නේත් නෑ හෙන්නෙත් නෑ කතා කරගන්නත් බෑ ඒක නිසා කාලය ගත වෙනවා ෆ්‍රිජ් එකට දාපු ෆ්‍රිජ් එකට දාලා ලොක් කරපු එළවලු ටිකක් වගේ කුණු වෙන්නේ නැතුව තියෙනවා හැබැයි කන්න බෑ මේරීමක් වෙන්නෙත් නෑ ඒක අරූපී පැටලාබේ ඉතින් අපි මේ කතා කරන ලෝකේ මේ තුනම අනාගත පටලවාගත්ත අඤ්‍ය බජල් ලෝකයක් ඔය ගැන ඔක්කොම කතා කරන්නේ ඕලාරිකත්ව පැටලාබේ ඉන්නේ ඒ වෙන වෙනක් නැති කට්ටිය තමයි. රූපී ධ්‍යාන කිසිම ගිය කෙනෙක් රූපී ධ්‍යානක ඉඳලා කතා කරපු දෙයක් නැහැ. ලියපු දෙයක්වත් නැහැ. කියපු බණකුත් නැහැ. අරූපී ධ්‍යානයකට ගිය කෙනෙක් අරූපී ධ්‍යානයක ඉන්නකොට කතා බතාකුත් නැහැ. ඒව මේ ලෝලාරික ලෝකෙට ඇවිල්ලා අනාගතට පස්සේ වඤ්ඤණා කරන්න පුළුවන්, ව්‍යාකරණයකට දාන්න පුළුවන්, භාෂාවකට දාන්න පුළුවන්, අලංකාර සාහිත්‍ය ලියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, මේ ගද්‍ය රචනා කරන්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් මේ රූපී ලෝක අරූපී ලෝක ගැන මේ ඕලාරික ලෝකයේ කරන කතා කොම උපමා රූපක ටිකක් විතරයි උපමා රූපක ටිකක් විතරයි ඒ සමහර උපමාවෙම පටලැවිලා ඒ දිවි ලෝකෙට දිග කොච්චරද කියලා අහනවා දිවි ලෝකේ මේ අවුරුදු ගාන ගන්නකොට ඒක මනින්නෙත් මේ ලංකාවේ ඔර්ලෝසෝ ගෙනිලාද නැත්නම් ඒ ගන්න ඔරලෝසුව මොකද්ද කියලා අහන. ඒ දවස් 5:24 වයින්කොට විනාඩි ගන්නක් වයින්නේ. ඉතින් මේ වගේ පටලවාගෙන එව්ව කරන කට්ටියට PhD දෙනවා. විශ්වවිද්‍යාල තියෙනවා. දේශනා අංශ තියෙනවා. ඒ අංශ ප්‍රධානීන් ඉන්නවා. ඒගොල්ලෝ කොටු කරගෙන බෙදාගෙන මේ රූපී ලෝකයට විශාරත්ව වෙච්ච විශාරද වෙච්ච ඕලාරික ප්‍රොෆෙසර්ස්ලා තියෙනවා. අරූපී ලෝකය ගැන උගා කතා කරන අයියා වගේ කතා කරන අතේ පැලිච්ච පැලෙන්න දෙන්නේ දේවල් යන කතා කරන ඕලාරික ලෝකෙකුත් තියෙනවා. ඒක බුදුහාමුදුරන්ට පේන්නේ මේ සෙල් ළමයින්ගේ සෙල්ලංගයකට ගිය දෙමව්පියෝ වගේ. ඒ බබාගේ භාෂාවෙන් කතා කරනවා. මේක කියන දේ තර්කයක් නැතිකමකුත් නැහැ. ඔත ඇත්ත ප්‍රත්‍යක්ෂයට කියලා බලනකොට ඔක්කොටම කියන්න පුළුවන් ඕලාරිකත්ත ප්‍රතිලාභයේ ඉන්නකොට මිස රූපී අරූපී අත්පත්ලාභයේ ඉන්නකොට ඔය මත ප්‍රකාශ කිරිලි ලියවිලි මොනවාක් කරන්න බෑ ඒ කරගන්න බැරි ලෝකය අඩුව පුරවන්න ඕලාරි අත්පත්ලාභයේ ඉන්න කට්ටිය අයියෙන් කෑ ගහනවා කරණිකම් ගන්නෝ නිතරම පහල ගලනවා මීහර කානෝ නිතරම ඔළුව වටානවා කෙටලපට ආනෝ නිතරම උඩයට යනවා ඇටිකිචි ආනෝ නිතරම ජෙගජෙග ගන්නවා ඇටිකිච්ච තමයි ඔය ඕලාරි කට්ට පැටලා වේ. ඌට කරන්න දෙයක් නැහැ නිතරම නටනටයි නෝ වැඩිම ජඟ ජඟ ජඟ ජඟ ගන්න. ඒතර කෙටලපටානෝ හරියට රූබී අත්පැටලා වගේ පැත්තක් හයිය පොළවේ තියෙන පැත්තක් වතුර ඒක උඩ යට. මීයර ගන්නෝ සම්පූර්ණ වතුර ඉන්නට ඇටමැස්සේ කොල්ලන්න විතරක් වතුරේ ලගලා පහළන කාණ්ඩල වතුරේ ඌ සීතල වෙලා ඉනෝ ජඟ ජඟ ගෑමනක් නැහැ. ඒ නිසා වැඩියෙන් ජඟ ජඟ ගන්නේ ඒ ඕලාරික ලෝකයේ අයියෙන් අල්ලගත්ත කට්ටිය. දේශපාලන ආර්ථික වශයෙන් අල්ලගත්ත කට්ටිය ඒක ඔප්පු කරලා පෙන්නන්න. දේශපාලන අල්ලගත්ත එක ආර්ථිකය බොරු කරන්න කතා කරනවා. සමාජ ධර්ම බොරු කරන්න කතා කරනවා. ආර්ථිකය අල්ලගත්ත එක දේශපාලන බොරු කරන්න කතා කරනවා. ඉතින් ගියාම සමාජ විද්‍යාව බොරු කරන්න කතා කරනවා. සමාජ විද්‍යාව අල්ලගත්ත එක න අරව බොරු කරන කතා කරන ඉතින් බුදුහාමුදුරුවෝ පැත්ත කරලා බලහිනවා. මෙයා වැඩියෙන් අසුචියම් වෙච්ච දවසේ ඕවර් ටයිම් ගන්න පොර කන සක්කිලිය ටිකක් නගරය පෙරහැරක් ඉවරෙච්චාම ගොඩක් හැමතැනම කැලිකසක් තියෙන කක්ක කරලා තියෙනවා. එදාට සක්කි ලියන්න වැඩියෙන් හම්බ වෙනවලු පඩි. මම හරි සන්තෝෂ වෙනවලු නගරේ කක්ක වැඩි කියලා. ඉතින් ඒකට අයිතිවාසිකම් සටන් කරනවා වගේ තමයි මේ ඕලාරික කෝකේ. ඒක ඉක්මවලා රූපී මනෝමය අත්පරිලාවට ගියාට පස්සේ තේරෙනවා අසුචි වලින් ගොඩ වෙලා ටික වෙලාවට එන්න පුළුවන්. ඒ වෙලාවදී ගැන කල්පනා කරන චිත්තක්ෂණය පාස යේන යේනී මඤ්ඤති තතෝ තං හොති අඤ්ඤතා. ගැන හිතන්න හිතන්න එක වෙන දෙයක් වඩපත් වෙනවා. ඒක ලැබුණාට පස්සේ කලතුණකමට මුත්තදිබ්බ වගේ කතා නොකර නාබිනන්දනි නාබි වදති නාජ්ජෝස තිට්ඨති කියන වගේ එක පාවිච්චි කරන්න දන්නවනම් ඒ ධ්‍යාන හොඳට වශී කරගන්න පුළුවන්. කයකො සංගහන කෙනාට අන්ධහර පාන කෙනාට පදාකවත් ධ්‍යාන ගියාට පස්සේ ඉන්නත් බෑ. මොකද කියා බාන්න හිතනවනේ. කියාපාව ඉන්න කෙනාට ධ්‍යාන ගන්නවත් බෑ. මේක නෙවෙයි අද ධර්ම දේශනාවේදී මතක් කරන්න හදන්නේ ਸਰවඥාන්සේ අද ඒ චිත්තහත් එක කතා කරපු එක මතක් කරලා කියනවා මේ විදිහට යස්මින් සමයේ චිත්ත අරූපෝ අත්පටිලාභෝ හෝති ආගිල අරූප ධානයක ඉන්නවා කියලා හිතමු රූප ලෝකෙ. කාම ලෝකෙත් ගෙවම් කළා රූපත් ගෙවම් කළා රූප සංඥාත් ගෙවම් කරන්න ඕනේ. අරූපී ලෝකයකට යන්නේ ඒක ආකාසානංචායතනෙ අකින්චන්නේ විඥානංචායතනෙ අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන වශයෙන් සමාධි ලෝකේ සමත ලෝකයේ අරූප ධ්‍යාන වශයෙන් සඳහන් මේක මෙහෙමම සුද්ධ වශයෙන්ම විපස්සනාදී සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය වචනෙන් කියනවා කියන්න තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවිලා ආස්වාද ප්‍රසවාසයේ ගෙවිච්ච සමාධිය ආස්වාද ප්‍රසවාසයේ තිබුණ සමාධියට වැඩිය හොඳයි කියලා. එහෙම නැත්නම් ආනාපාන නිමිත්ත ආනාපාන අරමුණ ඇතිව කියන සතියට වැඩිය ආනාපාන නිමිත්ත නැති ආනාපාන අරමුණ නැති සතිය හොඳයි කියලා ඒක හොඳට පටල වෙනකොට ආනාපාන තිබුණ තැන හිස්තන දැකීම තමයි අටනුගාටම අවකාශය වාගේ ආකාශ සංචාතනට යන්න පුළුවන්. නමුත් එතෙන් යනකොට ආත්මය පාවා දෙන්න වෙනවා ශරීරේ පාවා දෙන්න වෙනවා. සංගය දෙනකොට වතුර ගිරනවා වගේ අපහසුකටපත් වෙනවා. ක්ලාන්ත හැදෙනකොට වගේ අපහසුකටපත් වෙනවා. බය සංකා ගොඩක් බාල වෙනවා. මේ අහල අසුවිරෝ කෙනෙකුට එතෙන් යනවා. ඊට පස්සේ තේරෙනවා මේකට මේ බය එන්නේ මොකද විඥානයේ හැම වෙලාවෙම කැමති රූපී අත්පටිලාභයක අනාගෙන බෙදාගෙන රණ්ඩු කරගෙන ජීවත් වෙන්න. ඒ නිසා අරූපී අත්පටිලාභයට ආවත් විඥානයේ තාම උත්සාහ කරනවා අවකාශයට වැඩිය හොඳයි යමක් තියෙන එක කියලා. ඒස අවකාශයට ගියත් ඒකෙදී අසහනයටපත් වෙන්නේ අතරමං වුණා වගේ දැනෙන්නේ බය වෙන්නේ මේ විඥානයේ ප්‍රයෝගය නිසා. ඒ නිසා ආකාශයට යටින් ආකාසානන්තයේ යටින් තියෙන විඥානයේ මේ ප්‍රයෝගය. ඇති දේ හොඳයි නැති දේට වැඩිය කියලා විඥානිකන something is better than nothing කියන එක පෙන්වන විඥානය අල්ලගන්න ආකාශයට යන්න තු බෑ. ආකාසානන්තයට ගිහිලා පట్టල වෙලත් ඒකේ ස්පාසු නැති ගතිය ඉන්නේ විඥානයේ මේ දෙකට බෙදලා ඇති පැත්තට හිතාදී. නැති පැත්ත පෝරකයක් වගේ පෙන්නනවා. බොරු වලක් වගේ පෙන්නනවා. ඉතින් ඒ නිසා ආකාසානංචාරිත ගිහිල්ලා වුණ විඥානංචාරිතන ඊට පස්සේ ආර තේරෙනවා බුරුවලවල ඇතුව නෙවෙයි අපි තැවෙන්නේ බුරුවල ඇතයි කියන බයට. අපි ළඟ ඉන්න හැටි ඔක්කොම හතුරු කියලා හිතා ගන්න මනුස්සයාට මුරුක සම්බැතර දෙමිච්ච කාට වගේ අල්ලන අල්ලන දේ පේන්නේ ආයුධයක් වගේ. ඉතින් මේ මනුස්සයා කෑවට දිරවන්නේ නැහැ. නමුත් අන්තිමට බලනකොට හතුරා කොහොම කෙරුවත් හතුරා මිතුරා කොහොම කෙරුවත් මිතුරා මොකටද මම පෙට්‍රල් පුච්ච ගන්න කියලා කිසිත් ගණන් ගන්න නැති. නැතිකම නෙවෙයි තිබුණට තිබුණ දේත් නැති දේත් අතර ඒ කියන්නේ හොඳට පිඟාන හේතුවට වගේ පස්සේ මේක 100ක් හොදන්න බෑ නේ නිසා ඕක පැත්තියක් බෙදන්න කාපන් ටිකක් පිස බීජ තියෙනවා නැත්නම් අපි ලොකු සාතින කාලේ කිව්වා පොතක් මුද්‍රණය කරන්න ඉස්සලා සුද්ධ කරන්න ඉස්සලා කවදාක 100ක් සුද්ධ කරන්න බෑ යම් ප්‍රමාණයක් ගියාට පස්සේ අච්චු ගහපන් යම් ප්‍රමාණයක් වැරදි තියෙනවා ඉතින් පොත් කියවන හැම කෙනාම දන්න වැරදි තියෙයි ඒක 100ක් සුද්ධ කරන්න හදනවා කියලා කියන පොත එළියට එන්නේ නැහැ ආන්නේ වගේ අකින්චඤ්ඤායතන කියන්නේ යම් ප්‍රමාණයක් කෙලස් තියෙනවා මොකද ඒක හපලා ගන්න පුළුවන්. දරා කියාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවසගෙන ඉන්න පුළුවන්. ඒකට යාට නැති එකක් වගේ. කිසිත් නැති මට්ටම පේනවා. නමුත් තාම තියෙනවා. ඊට පස්සේ තමයි දීව සංඥා නා සංඥා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනින් නොසැලී නොතැවි නැත්නම් කම්පා නොවි ඉන්න තත්ත්වයටපත් වෙනවා හතරම වැටෙන්නේ අරූපී අත්පත්ලාභයට ඒක බුදුරජාණන්ස කියනවා යස්මින් සමේ චිත්ත අරූපී අත්පත්ලාභෝ hoti නේව තස්මින් සමේ ඕලාරික අත්පත්ලාභෝ ති සංඛං ගච්ඡති ඒ වෙලාවේදී කාමය හෝ ඉඳුරන් සම්බන්ධ කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් නැහැ ද්වේෂය නැහැ නිදිමත නැහැ ශකය නැහැ අතීත නැගත පිළිබඳ උද්දච්ච කුච්ච නැහැ ඒක තියෙනවනම් මේක බෑ ඒ නිසා අරූපී අත්පත්ලාභයේ තියෙනවනේ ඕලාරික අත්පත්ලාභයයි සංඛ්‍යාවට නොය. එසේම න මනෝමය අත්පත්ලාභෝති සංකංගච්ච. ඒක රූපී ආත්මික තියෙන ආයත ආශාස්පසාසෙ මට පේනවා නම් හොඳයි. අයිය හුස්ම අරගෙන බලන්න ඕනේ. එහෙම නැත්නම් ආශාස්පසාසෙ නැති නිසා මම හීනෙකද ඉන්නේ. මම මනෝලෝකයකද ඉන්නේ කියලා සැක තියෙනවා නම් එයාට මේ අරූපී ධ්‍යානෙ ලබන්න බෑ. අරූපී ධානයේ සමවදින්න බෑ. අරූපී ධානයේ සමාදම් වෙන්න බෑ. එළඹ වාසය කරන්න බෑ. ඒ නිසා ඒකේ විශ්වාසය ඇති වෙනවා නම් මේ දෙක පිළිබඳව පිසිකර මල්ල ඔබලා බලන්න යන්නේ එනේ මේ විදිහට ඒ තිස්ලා ඇත්තටම මේ මේ ප්‍රකාශය කරන්නේ ඕලාරිකත්ව භාවය ප්‍රතිලාභයේ තියෙනවනම් ඒකේ මනෝමේ නෑ අරූපී නෑ ඕලාරික ප්‍රතිලාභය කියලාමයි නමට යන්නේ මනෝමය අත්පත්ලාභයක ඉන්නවනම් ඒකේ මනෝ ඕලාරිකය කියන එක සංඛ්‍යාවට යන්නේ අරූපී කියන සංඛ්‍යාවට යන්නේ මනෝමය අත්පත්ලාභය කියන සංඛ්‍යාවටම යන්නේ කියන ප්‍රකාශන කරලා අවසාන ඡේදය තමයි තියෙන්නේ යම් වෙලාවක ආරෝපී අත්පත්ලාභයක ඉන්නවනම් යා ඕලාරික කියන ගණයට වැටෙන්නේ නෑ මනෝමය කියන ගණයට වැටෙන්නේ නෑ ආරෝපී අත්පත්ලාභය කියන සංඛ්‍යාවටමයි යන්නේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා මෙන්න මේකයි චිත්ත ලෝක தත්ත්වේ මෙන්න මේකෙදී අරූපී අත්පටිලාභයට සාපේක්ෂව මනෝමය අත්පටිලාභයක් සහ ඕලාරික අත්පටිලාභයක් මූල ධර්මානුකූලව තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එකක් ප්‍රත්‍යක්ෂ කරනට අනිත් දෙක නෑ. අපිට වෙලා තියෙන්නේ තුනම තියාගෙන ලොකු එකක් ගන්න අපට වහලා තියෙන්නේ. අක්කගේ හිතේ නංගිව දී වේරෙන්ට නංගිගේ හිතේ අක්කව දී වේරෙන්ට නැන්දගේ හිතේ දෙන් උන්දගේ දුව බැඳ දෙන්න මාමගේ හිතේ මාමරව වැඩ ගන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට කියලා අපි කවියක් තියෙන පාඩම අක්කගේ හිතේ නංගිව දී වේරෙන්ට නැන්දගේ හිතේ මාමරව දෙන්න උන්දගේ දුව බැඳ දෙන්න මාමගේ හිතේ මාමරව වැඩ ගන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න ඉතින් අපි හිතා ඉන්නේ අක්කයි නංගි දෙන්නම තියාගෙන ඉන්න පුළුවන් කියලා හැබැයි කියනවා එක්කෙනෙක් එක්ක ඉන්න වෙලාවට අනිත් දෙන්නත් එක්ක නැහැ. ඒ නිසායි කසාදෙදී කියන්නේ එකෙක් තියාගෙන කියලා. කරන්නේ නම් ඒක නෙවෙයි ලෝකේ. ඔත් කෙරෙන්නේ ඒකයි. ඒක තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ලෝකයේ ස්වභාවය ඒකයි. මෙන්න මෙවැනි ලෝකෙක ප්‍රත්‍යක්ෂ ඒකත්වයේදී මනෝමය ලෝකෙ පටලවිලා. චින්තාමය ලෝකෙ පටලවිලා. ඒ මනුස්සයාට මේ ප්‍රත්‍යක්ෂ කළ හැකි උර්ගා බැලිය හැකි දේෙන් මනෝමය දේසා චින්තාමය සූත්‍රමේදී වෙන් කරගන්න බැරි එක තමයි පිස්සු කියන්නේ. ඒක බරපතල වෙච්චාම සීසොෆෙනික් කියනවා. සාමාන්‍ය හැම පෘථජ්ජනෙම පිස්සෙක්. ප්‍රත්‍යක්ෂ කරන දේ තියේදී ඒකට අදාළ මූල ධර්ම සහ ඒකට අදාළ අසුවිරු ඥානත් එක්ක තුන එකට පැටලවා ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙන් කරගන්න බෑ. ඉතින් ඊට පස්සේ පඹ ගාලේ පැටලෙනවා. අන්තෝ යට බහි යට යටා ජඩිතෝ පජන. මේ වගේ සරුවචනාංශි කොහොමද ගත කරන්නේ? මේ චිත්තාත් සාරිපුත්‍ර කියනවා හිමේකෝ චිත්ත ලෝක සාමාන්‍යය. මේක තමයි ලෝකේ සාමාන්‍ය. මේක තමයි ලෝකේ සාමාන්‍ය තම අප්‍රත්‍යක්ෂ කරන දේ වර්තමානයි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒ හිත අතීතය ගැන කල්පනා කරනවා. ඒකට එයා දන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්නකොට ලැබෙන ප්‍රත්‍යක්ෂය සහ රූප ධර්මය. අස්පනා පිට තියෙන දෙයක්. ඒකට අතීතයට යෑම මනෝමය දෙයක් අස්වාභාවික දෙයක් වෙච්ච දේක මතකයක් විතරයි කියන එක පැටලෙනවනේ ඉතින් පුතඥයි අසත්‍යමත් වික්ෂිප්ත මනසකින් යුක්තයි කලබල වුණොත් වැඩිපුර පිස්සු යම් වෙලාවක අතීතය ගැන කල්පනා කරනවා නම් අවදාපත් එක වර්තමානට ගන්න බෑ අති අනාගතයට ගන්නත් මේ අතීතයට යන්නත් බෑ හැබැයි යාට පේනවා මේ අනාගතය ගැන කල්පනා කරන බව වර්තමානයේ ඉන්නවා ඊයේ හිටියා මේ ටික චින්තාමය බව මේ ටික අසුවිරු ඥාන බව දන්නේ අර ප්‍රත්‍යක්ෂේ සහ මේ දෙක අතර අටල වෙනවා මෙන්න මේ තුලින් වර්තමානයේ ප්‍රත්‍යක්ෂේ විතරයි සරුවචනංශේ කට හොදලා ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අතීත ජීවිත මිනිහට අතීත ප්‍රත්‍යක්ෂ වගේ පේනවා. අනාගත ජීවිත වෙනට අතීත ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙනවා. එයාට වර්තමානයේ කැප නැහැ, උරුම නැහැ, වහින්න බෑ. ආනි වගේ මේ අත්පත්ලාභ තුනක් පෙන්නලාගෙන මේ තුනම ප්‍රහාණය කරන්නයි මම කතා කරන්නේ. අන්නේ තුනට ප්‍රහාණය කරනකොට මේ තුනම බබාගේ භාෂාව මෙවුවා ඒ ඒ தত্ত্ব වලට ආංශික වශයෙන් සත්‍ය වුණාට කේවල සත්‍යක් නෙවෙයි වගේ නෑ සාමාන්‍යයි ලෝක නිරුක්ති කෙනෙකුට තව එක්කෙනෙකුට අදාළ ප්‍රකාශ කිරීම සඳහා නිරුක්තිපතයක් පමණයි මේක ඒකේ ලෝක වෝහාරා විවහාරයේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක දෙන්නේ තනියම ජීවත් වෙන මේකට මේ ප්‍රත්‍යක් නෑ තනියම කවුරු හරි ඉන්නයි මනසට අතීතයේ හිටියත් එකයි තව කෙනෙකුට කිව්වත් එකයි නැතත් එකයි නමුත් මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක් නිසා ශිෂ්ට සම්පන්න සතෙක් නිසා ප්‍රශ්න උගා. කවුරු හරි තනියම පැත්ත කරලා ගත කරන යාට කාට හරි කියන්න වග වෙන දෙයක් නැත්නම් අපේ අතින් මෙච්චර අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අපිට මේ සමාජය නැතු ඉන්න බෑ. ඉන්න සමාජයේ ඉන්න ගියාම අපි දවල් මිගෙල් රැ දනින්න. කරන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ එකක් හිතවිලි ලෝකේ තව එකක්. ඊට පස්සේ අපි අහපුලිය ධර්මේ තව එකක්. මේ තුන ලෝක තුනක් බව දන්නේ නැතුව එයා මේ ප්‍රත්‍යක්ෂ එකක් අගොඩේ ඉඳගෙන අර චින්තාමේ වශයෙන් හිතාගත්ත ආදර්ශ ලෝකයක් අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් පොතේ මේ මේ කොටු ගහලා පෙන්ලා තිබ්බයි කියලා ඒක අපේක්ෂා කරනවා. එතකොට ඒකට කියනවා මේ විවහාර මාත්‍යක් පමණයි ලෝක පඤ්ඤාති. ලෝකයා විසින් අපි මෙහෙම මෙහෙම කියාගම කියලා පණවන ලද්දක් ඒක සරුවත්ඥාච කරපු දෙයක් නෙවෙයි. යාය තථාගතෝ වූ අර්ථි බුදුදෙන මේ ඔක්කොම විවහාර කරනවා අපරාමසන අල්ලන්නේ. එච්චරයි. මේක ඔක්කොම පාවිච්චි කරනවා අල්ලන්නේ පුතඥය කියලා කියන්නේ මේවා පාවිච්චි කරනවා ගාගෙන අනාගෙන අල්ලගෙන අල්ලගත්ත නැති මිනිසුන්ට නෝන්ජලයි කියාගෙන අල්ලගත්ත නැති මිනිසුන්ට කැක්කමක් නැහැ කියාගෙන අල්ලගත්ත මටයි කැක්කමක් තියෙන කියාගෙන ලෙඩ තියෙන කට්ටිය කෙදිරි ගන්නවා ඒ නිසා මේකෙදී සරුවචනන්සේ අර සංඥාව පිළිබඳව හෝ එහෙම නැත්නම් මෙතෙක් මේ සූත්‍රයේ දිගහැරිච්ච කරුණු පිළිබඳව හරිය ලස්සන ගෙන අරපානවා. ඔයක මම බණ කියන්නේ ඉස්සරත් ওই ලෝකේ ලෝකෙමයි බණ කියනකොටත් ওই ලෝකේ ලෝකෙමයි බණ කිව්වට පස්සෙත් ওই ලෝකේ ලෝකෙමයි. නිවන් දකින්න ඉස්සෙල්ලත් ওই ලෝකේ ලෝකෙමයි නිවන් දකින්න වෙලාවෙදී විතරක් පේනවා මේක පිස්සු බව. නිවන් දැකලා පස්සෙත් ආය ලෝකේ ලෝකෙමයි. ඒ සසෙන් බුද්ධ ආගමේ තියෙනවා නිවන් දකින්න ඉස්සෙල්ලා කන්ද කන්ද. නිවන් දකින්න වෙලාවේදී කන්ද තවදුරටත් කන්ද නෙවෙයි විනිවිද දකින්නවා. නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. මේක ව්‍යවහාරයේ මට්ටම දන්න ගන්න නැතුව අපි පීයෙන් අයි. ව්‍යවහාර මට්ටම බව දන්නේ නැතුව අපි කේලම් කියනවා. පරිසවචන කතා කරනවා. රණ්ඩු දඩුවල් කරනවා. ඒ මොකද මේ මේ ව්‍යවහාර මට්ටම ඔප්පු කරන්න. හදලා හරියට මේ පොට්ටපාද ආත්මේ සංඥාව සහ දෙක එකයි කියපු කතාවේ තමයි අපි කොච්චර බුද්ධ ආගමේ හිටියත් අපි කොච්චර අනාත්ම ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා කිව්වත් අනාත්ම ධර්මයේ අපිව පාලනය කරන හැටි අපිට අහුවෙන්නේ නැති වෙනකොට අපි අනාත්ම ධර්මයට වාල්ලෙක් දාසයෙක් බැලයෙක් බවටපත් වෙලා ලෝකයා ඉදිරියට හෙළුවෙන් ඇඳුන් නැතුව හැසිරෙන්නාසේ කෙලෙස් එළිය දෙනවා. හැබැයි ඒක අනුකම්පා කටයුතු තත්ත්වයක්. බුදුජානසිහිම කෙරුවා කියලා කවදාකවත් අර භාවනා කරන්න බෑ බෞද්ධෙක් වෙන්න බෑ භාවනා කරන්න බෑ කියන්නේ මොකද ජාතක කතාවල බුදුජානනාංශේ පුතඥයව නොකරපු එකම වැරද්දක්වත් නැහැ. උන්වහන්සේ විසින් ජාතක කතා අර්ථකථන දීලා කියන බොරු විතරක් කියලා නෑ කියලා. එච්චරයි නැත්නම් අනික සේරම කරලා තියෙනවා. ඒ නිසා ඒ ජීවුණත් නිවන් දකින්න පුළුවන්. ඒ වගේම අන්තිම ආත්ම භාවයත් අවුරුදු 6ක් හරියට අත්කෙලමතානේ වගේ කියනවා. ඒකල කිව්වා අනේ දරුවනේ මම විතර දුක් විඳින්න ඕන කමන්නේ උඹලා වෙනුවෙන් දුක් විඳලා තියෙන්නේ මම උඹලාට සැප මාර්ගයක් පෙන්ලා තිනවා මධ්‍ය ප්‍රතිපදාවක්. ඉෂා අත්කෙලමතානේ වගේ යන්න එපයි කියලා. අද භාවනා ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඇත්තටම ප්‍රශ්න දෙකක් තියෙනවා. කාමසකල්ලි ආචාන යෝගේ තාත්තකල්මතාන යෝගේ කියලා. නමුත් බහුල රෝගී, බෝ වෙන රෝගේ රෝගේ තමයි අත්තකල්මතාන යෝගේ. ඉතින් එහෙම කෙනා පුදුමාකාර විඳවිල්ලක් වෙනවා. විඳවනවා මේ සාමාන්‍ය වශයෙන් බාර ගන්න දේ සත්‍යයක් කියලා බාර ගන්න. මේ නිරුත්‍ය සඳහා අර්ථකථනයක් දෙනවනේ නීති නීතිමය පත්‍රිකාවක් ලියනකොට මුලින්ම අර්ථකථන දෙනවනේ මේ පදේ මේ රචනයේදී පාවිච්චි කරන මෙන්න මේ අර්ථකථනයේදී කියලා. ඒක හැමතැනම වළංගු නැහැ. ඒ නීතියට පමණයි. අපි රිසර්ච් පේපර් එක ලියනකොට මුලින් හැම වචනයක්ම අර්ථකථන දෙනවා. මේ නිරුත්ය ඒ පේපර් එකට විතර අපි ඒක විද්‍යාඥ හිතන්නේ මුළු ලෝකෙම විද්‍යානුකූල ලෝකයක් කියලා. ඒ නිරුත්ය බහුල භාවිතාවට ගන්න. අනික කටේ දත යුතුයි. දැන් නැත්තම් විද්‍යාඥයෙක් නෙවෙයි කියලා එයා හිතනවා. ඒ වගේම විවහාර මට්ටම. විවහාර මට්ටම ටිබෙට් රටේ විවහාර නෙවෙයි අරාබි රටේ තියෙනවා. මොකද ටිබෙට් රට සීතල රටක්, අරාබි රට උණුසුම් රටක්. ඒකට විවහාර මට්ටම වෙනස්. ඉතින් අපි අරාබි නීති ක්‍රියාත්මක කරන්න හදනවා ටිබෙට් රටට ගිහින්. තමයි යණ යන තැන ඒ වගේ මේ අරගෙන යනවා ඉබ්බයනෝ කූඩාරම අරගෙන යනවා වගේ අපේ විවහාර ටික ගන්න ගිහිල්ලා අපි යණ යන තැන ඒක පටල කරන්න හදනවා. අපිට මතක නෑ මේ අපි ආගන්තුක එතනයි නේවාසික කියලා. අපි නෑ නෑ අපි වැදගත් කෙනෙක්. අපි යන නේවාසිකාගයන් ආඩම්බරයන් ආගන්තුක ආගයන් ගන්න බෑ නිවාසිකව ගන්න ඕනේ. විවාහය දන්නේ නැති කම නිසා. ඒ වගේම ප්‍රඥප්ති බිව්වා. ලෝකේ පවතින ඕන තියෙන ප්‍රඥප්ති. මේව සරුවචනanse මේ විදියටම පාවිච්චි කරනවා. යය තථාගතෝ වෝ හරති. විවාහ කරනවා අපරාමසන. ඒක දන්නේ නිවන් ලෝක කෙනෙක් විතරක් දන්න බුදුහාම මේ වචනේ පාවිච්චි කරාට ඒකේ තැනට විතරයි අදාළ. ඒ වෙලාවට විතරයි අදාළ. ඒ බුද්ධිලට විතරයි අදාළ. ඒක පොදු බවට පත් කරගත්තා නම් ඒක තරොච්චංශේ වාක්‍යයක් නෑ. නිසා උන්වහන්සේ දේශනා කරපු දේ 45 අවුරුද්දේ ත්‍රිපිටකේ විතරක් නෙවෙයි. ගොඩාක් දේශනා කරා. ඒකෙන් ඉතාම ලේසියක් තමයි ඔය ත්‍රිපිටකය කියලා නම් කරන්නේ. නමුත් මේක ප්‍රඥප්තියට ගියා. පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාවදී ප්‍රඥප්තිය කළා. දැන් ඇල්ලපිල්ලක් පාපිල්ලක් හොල්ලන්න දෙන්නේ නැතුව දැන් මොනවාක්වත් බදන්නේ නැති ඇත්තෝ රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ මේක පදාගෙන නගනවා. මේක විවහාර බව දන්නේ. මේක නිරුක්ති බව දන්නේ. මේක සාමාන්‍ය බව දන්නේ. මේක ප්‍රඥප්ති බව දන්නේ. මේකේ තියෙනවා සත්‍ය නැත්තේ නෑ. නමුත් මේ තියෙන දේ නෙමෙයි සත්‍ය. මේකේ සත්‍ය උකහා ගන්න ඕනේ. ඒ උකහා ගන්නකොට ප්‍රත්‍යක්ෂ ඉක්මන් කරගෙන යනවා කියනවා. පච්චක්ක සිද්ධාගේ. ඊට පස්සේ න්‍යාය අන්‍යාය ණය ක්‍රමය ඒකට කියනවා අනුමාන සිද්ධාව කියලා. අච්චක සිද්ධා නැති කෙනෙක් කරන දන්නේ අනුමාන සිද්ධා විතරයි ඒ මනසට පිස්සු කියන එක තමයි කියන්නේ. ඒ මනස උම්මත්තකයි ඊට දෙකටම එහා ගිය එක තමයි සද්දේය සිද්ධා අදාහගන්න එක හැම ආගමක්වත් තියෙන සද්දේය සිද්ධාවේ බුද්ධ ධර්මයේ පමණක් පච්චක්ක සිද්ධාවෙන් අනුමාන සිද්ධාට ගිහිල්ලා ඊටු ටික විතර සද්ධාවට දානවා ලෝකයේ තියෙන හැම ආගමක්ම සද්දේය සිද්ධාවෙන් පටන් අරගෙන අනුමාන කරලා ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් කියලා හිතාගෙන ඉන්නවා කවදාකවත් කෙරෙන්නේ ඒක නිසා අපිට තියෙන ප්‍රශ්නේ නැත්නම් මට තියෙන ප්‍රශ්නේ sannivedana ප්‍රශ්නයක් මිස නිවන් දැකලා තියෙන්නේ පිළිගන්න කැමති නැතිකම තියෙන්නේ. හැම මිනිස්සෙක්ම නිවන් ප්‍රභවයක්. නිවනට ලැබෙන ප්‍රස්තාවක්. නමුත් මේ මිනිසා දන්න හැම පැත්තෙම හීනමානයක් දාගෙන මට අරක නිසා බෑ මේක නිසා බෑ දසපාරමිතා පිළින නිසා බෑ තීහිතක ප්‍රතිනන්ද නිසා බෑ කළුවමක් තියෙන නිසා බෑ සුදුවමක් තියෙන නිසා බෑ নানা ප්‍රකාර දේවල් කරන බෑ බෑ බෑ බෑ කියන. ඒ විදිහට මේ මදිවට අල්ලපු gedara මනුෂ්‍යකත් බෑ කියලා ඔප්පු කරනවා. උතු කවුරු ඔප්පු කරුවත් නිවන් දකින මනුස්සයා පැදුරටත් නොකිය වැඩේ කරගෙන ඉවරයි. බෑ එයා දන්නවා මේ විවහාර ලෝකයේ හැසිරෙන්න ඕන හැටි ප්‍රත්‍යක්ෂ ලෝකයේ හැසිරෙන්න ඕන හැටි සාමාන්‍ය ලෝකයේ හැසිරෙන්න ඕන හැටි මොකද බුදුහාමුදුරන් දර්ශනේ තියලා තියෙනවා ඒ නිසා කරුණා කරලා තමන්ගේ තියෙන හොඳ පැත්ත අපි මෙතෙන් ආවේ සෙල්ලමකින් නෙවෙයිනේ හැම කෙනෙක්ම ලොකු පරිත්‍යාගයක් කරලානේ ඒක කිව්වේ අපි දෙන්නේ කතා වෙලා නෙවෙයිනේ අපි අද එවැනි සත්පුරුෂයන් අතර මැදට ආවේ හොඳ වැඩක් කරපු නිසානේ. අන්න ඒ චිත්තක්ෂණය මතක තියාගන්න. මේ වටිනා ඥාති පරිවර්තයක් උදා වූවා මහත් වූ අතහරින වෙලාවේදී කුඩා වූ මහත් වූ භෝග පරිවර්තී අතහරින වෙලාවේ තමයි ළඟ යෝධ බල යෝධ ශක්තියක් ඇතුවනේ මේ පිරිසකට ආවේ. එච්චරමයි බුදුන් වගේ සලකන්නේ. එච්චරමයි ධර්මෙ එච්චරමයි සංඝයාට පස්සේ හම්බෙච්ච කට්ටිය නෙවෙයි. ඊට පස්සේ අම්බෙච්ච කට්ටිය අතිරේක ලාභයකට ගන්න ඒ නිසා නිවන් දැක්ක කෙනෙක් වගේ හැසිරෙන පටන් අර ගන්නවා නම් ඒ මනුස්සයා තරහ තරහ තරන්න වෙන දෙයක් කරන්නේ නැහැ. කිසි කෙනෙක් ඔලූසන දෙන එකක් නැහැ. කිසි කෙනෙක් කොළුවට උසන දෙන එකක් නැහැ. කමරා දිවි ලෝකේ යන්න හදනකොට පිටිපස්සේ එළුණා වගේ කිට්ටුවන්ටි ඔක්කොමලා එල්ලෙන්නේ. එල්ලුණාට නම් ප්‍රශ්නයක් නැහැ. මගදී කමරාගෙන් අහනවා දිවි ලෝකේ අතරමයින බුසලේ සයිස් එක. ආයෙකට අත් දෙක දිග අරපුවාම කට්ටියත් එක්කම මැරෙනවා. ඒ නිසා ආද තියෙන ප්‍රශ්නේ කැළම ඒ කාන්තේම මේ සංඥාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා බලනකොට පේනවා මේක විහිළු නාටකයක්. මුළු ලෝකය කියලා කියන්නේ විහිළු නාඩගමක් ඕකට එච්චර පෙට්‍රල් පුච්චන්න එපා. ඔච්චර gadu ගන්නේ දෙයක් නෑ. ඔච්චර කරප්පන් හැදෙන දෙයක් නෑ. මේකෙන් රාත්‍රී දකපු හීනයක් වගේ. මේක මිරිඟුවක් වගේ. ඒ නිසා දවල් දකින්න හීනේ, රාය දකින්න හීනේ වෙන් කරගන්න බැරි නම් පෘතජනයයි කියන්නේ. ඒ වගේම දවල් දකින්න හීනේ ප්‍රත්‍යක්ෂයයි අනුමානයයි සුතය වෙන් කරගන්න බැරි සීලස් ගත්ත මනසට පිස්සයි කියන්නේ. සීසොපෙනික් කියලා කියනවා බයිපෝලා කියලා කියනවා. ඉතින් අපි හැම කෙනා ගාම මේ බීජේ තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ එහෙම පිස්සන් කොටෝක ඉන්න ගමන් ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන නාය උස්පදිනකොට උස්ම වදින බව දන්නේ නැහැ. පය බිම තියෙනකොට පය බිම වදින බව දන්නේ එකට පාන බුදු කෙනෙක් ඕනේ නැහැ. එතන එතන සාක්ෂි වෙනවා. ඒ නිසා අපි ඒ සංඥාව. ඒකට කියනවා අස්පනා අපිට සංඥාව කියලා. අත්ගාලා ගන්න සංඥාව ඉස්සර කරන ගියොත් ඒ තාක්කල් අනිවාර්යෙන් භවනා දියුනේ. භවනා විතර නෙවෙයි පරියත්තියක් දිනුනේ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේකෙන් පටලවිල්ල මොකද්ද කියලා තේරුම් ගන්න පටලවන්න නැති වෙන විදිහට ලෝක සාමාන්‍ය ලෝක නිරුති ලෝක ව්‍යවහාර ලෝක පඤ්ඤාත්‍ය තථාගතෝ යාය තථාගතෝ වෝහරති අපරාමසනං කියලා Taman තුර ඇතුලේ ඉන්න මේ තථාගතයන් වහන්සේට එළියට එන විදිහට ලැජ්ජා බිලිය බය නැතුව එළියට එන විදිහට වෝහරණය තේරුම් ගන්න විවහාර තේරුම් ගන්න ඕනේ අපරාණසන විදියට මේ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාවක් මෙතනින් නැත ගන්න බලාපොරොත්තු වෙනවා කියලා දිනාටම දැනසීම උදා වේවා කියලා මේ සාකච්ඡා ධර්ම දේශනාවේදී අර පුදුත්තට දේශනාව මාර්ලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන ගතියක් තියෙනවා මොනවා හරි ප්‍රකාශන ප්‍රශ්න එහෙම නැත්නම් විවේචන මාතෘකා තියෙනවනම් එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී කාථා සජ්ජහනාට ගිහිල්ලා සචිවාරයේ දේශනා සචිවාරයේ ශ්‍රවණ සචිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. නැයි එහෙමනම් කාථා සජ්ජහනා කිරීමේ සචිවාරයේ સમાપ્ત ඊතාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සම්ප සම්පatti සිද්ධා එත්තාවතා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තා චගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඒවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ටා ච බුම්මට්ටා ඒවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු ආව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු